තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී පිළිගනු ලබනවා ශ්‍රවණ සිසිලස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ මාර්තු මාසයේ 19 වෙනිදා අඟහරුවාදා දිනයක්. ඉතින් අද දවසේදී සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකදී මෙන්ම ශ්‍රී ලංකාවේ සිට මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා පූජ්‍යපාද අලව්වේ අනුමදස්සී කල්පනී ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේ අපට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් පැහැදිලි කර දෙමින් සිටින්නේ මේ පසුගිය කාල සීමාව තුළ. ඉතින් අපිට ලැබුවා වූ උතුම් භාග්‍ය මම හිතනවා කල්යනා විසුද්ධියන් සියලු දෙනාම ඉතමත් මගේ කරනවා කියලා. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය ශාන්වහන්සේ ඔබ වහන්සේට ආදරණීයව নমස්කාර කර සිටින්මින් මම ආරාධනා කර සිටිනවා ශාන්වහන්සේ අද දවසේදීත් අපිට ඒ තථාගත දේශනාව පහදා දෙන්න සානස තෙරුවන් සරණයි.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 ඒ වාසනාවන්ත අවස්ථාව තුළ අපට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒ බුදු කෙනෙකුගේ වචනය ඉගෙනගෙන ඒ වචනය තේරුම් ගන්න මහන්සි ගන්න උත්සාහ කරන තැනදී බුදුරණවහන්සේ පෙන්වවදාළ ධහම දැකීමට අවශ්‍ය ප්‍රඥාව උදා වෙලා ඒ සත්‍ය දැකලා සියලු දුක නිදහස් වීම හැකියාව ලැබුණොත් මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනීය නිවැරදිවම ගත වෙනවා. ඉතින් ඒක නිසා වෙන ආකාරයට විග්‍රහ කරන අර්ථවලට යමු වෙන්නේ නැතුව බොහෝ පරණ දෙයක් වුණත් මූලිකව බුද්ධ වචනය අපි ඉගෙන ගන්න නැතුව වෙන දෙයකට යමු වුණොත් එහෙම අපට මේ ධර්මය අපේ ජීවිතය තුළින් අහිමි වෙලා යනවා. ඉතින් ඒක නිසා අපි මේ සවන්ත සිසිලස සජීවී සාකච්ඡාව ඔස්සේ බුදුරජාණන් වහන්සේ වදාළම බුද්ධ වචනේ ආකාරයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ ඒ සියලු කාරණා පාදක කරගෙන බුදුරන් වහන්සේ ජීවමාන කාලයේ පටන් මේ දක්වාම විවිධ ප්‍රතිරූපක ධර්මයන් ඉස්මතු වුණේ ප්‍රඥා ගෝචර අය ක්‍රමානුකූලව අඩු වෙච්ච නිසා බුදුරුන්ගේ දහම තමන්ගේ හිතෙන රාමුවට ගලපමින් තමන්ට ගැළපෙන විදියට විග්‍රහ කරගෙන නුවණ වර්ධනය නොවි දහම අවබෝධ නොවි දහම තේරුණා කියලා හිතාගෙන තවත් ඉගෙනගත් විෂයක් විතරක් බවට පත් වෙලා ලෝකයේ දැනුමක් විතරක් බවට පත් වෙලා අපි එතනින් අතර වෙච්ච නිසා. එනිසා අපි හොඳට මතක තියාගන්නට ඕන බුදුරන් වහන්සේ පෙන්වවදාළ ලෝකයෙන් ඈතර වන දහම ඈතර වන ප්‍රතිපදාවක් ඉස්මතු කරමිනි පෙන්වා දුන්නේ. ලෝකයේ සිටින තැනට ලෝකයේ ඉන්න රාමුවට විග්‍රහ කරලා ඒ රාමුව තුල විතරක් තේරිලා නතර වෙන එකක් නෙවෙයි. ලෝකේ අපි සියලු දෙනාම මේ රාමුවත් එක්ක සුඛීය රාමුවත් එක්ක මෙච්චර කාලයක් සංසාරේ ආවේ අපි හිතන විදිහට අපි හිතපු නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පෙන්නපු දහම තුළ ඒ දහම නුවණින් විමසන්නට විමසීමෙන් තේරුම් ගන්න යොමු වෙන මාර්ගය ඉස්මතු කරපු තැනදී මේ ලෝකෙන් ඈතර වන ප්‍රතිපදාවක් එකයි මේ දහම් පෙන්වා දුන්නේ. ඒ ප්‍රතිපදාව අපි තුලින් හම්බ වෙන්නේ ඒ දහම නුවණින් විමසලා තේරුම් ගැනීමත් එක්ක. අද අපි ගොඩාක් අයට තියෙන වැරද්ද තමයි අපි අද දන්නවා සෝතාපන්න වෙනවා, රහත් වෙනවා. සෝතාපන්න හතර පාය යන්නේ නැහැ. රහත් වුණාම ආයි උපදින්නේ මෙන්න මේ විග්‍රහ ආද අපි දන්නවා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ සෝතාපන්න වෙන්න, රහත් වෙන්න. ඒ தত্ত্বවලට අපිව අරගෙන යන්නයි අද අපි උත්සාහ කරන්නේ. හැබැයි බුදුරන් වහන්සේ පෙන්නපු දහම තුලදී ඔය කිසිම தත්වයකට යන්න බෑ. ওই தත්වයකට යන විදිහක් නෙමෙයි බුදුරන් වහන්සේ පෙන්වුවේ. බුදුරන් වහන්සේ පෙන්වවදාලේ සත්‍ය හොයන ක්‍රමයක්. අපි නොදන්නා සත්‍යක් අපිට නොතේරිච්ච සත්‍යක් අපි මෙච්චර සසර ගමන එන්න හේතුන හේතුප්‍රත්‍ය ධර්මයේ පෙන්වා දුන්නේ. ඒ හේතුප්‍රත්‍ය ධර්මයේ සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්නට යමක් විග්‍රහ කරේ. ඒ සත්‍ය අවබෝධ වීමටයි බුදුරන් වහන්සේ සෝතාපන්න වුණා කියලා කියන්නේ. එහෙම නැත්නම් සෝතාපන්න වෙන්න සෝතාපන්න වීම සඳහා ඉලක්කයකට නෙමෙයි දුන්නේ. සත්‍ය අවබෝධ වෙච්ච තැනදී සත්‍ය දැකපු තැනදී අසත්‍ය ඉක්මවලා සත්‍යයට පිහිටීම නැත්නම් සත්‍ය ආරක්ෂා කරමින් සත්‍ය කරා යමුව සත්‍යයට පිහිටීම තමයි නිවීම කියලා කියන්නේ විද්‍යාව ඇතිවීම. අද මේක අමතක වෙලා අපි අර දන්න කරුණු නිසා ලෝකේ ඉගෙන ගන්න විෂයක් විදිහටම යම් තත්වයකට යම් තැනකට යන්න දඟලන දැඟලිල්ලක් විතරයි තියෙන්නේ. අපි ඉංජිනේර කෙනෙක් වෙන්න ඉගෙන ගත්තොත් ඒ තත්ත්වයට යොමු වෙනවා. දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගත්තොත් ඒ තත්ත්වයට යොමු වෙනවා. ඒ වගේම දඟලන දැඟලිල්ලක් අද කරනවා සෝතාපන්න වෙන්න රහත් වෙන්න යන්න දඟලනවා. මේ ලෝකේ කොච්චර දැඟලුවත් කාටවත් සෝතාපන්න වෙන්නවත් රහත් වෙන්නවත් බෑ. මොකද හේතුව ඒක මේ ලෝකයේ ලබන දෙයක් නෙවෙයි. නමුත් බුදුරන් වහන්සේ පෙන්වා වදාළ සත්‍ය අපේ රාමුව පසකින් තියලා ඒ කියපු විදියට ඉගෙන ගන්න යොමු වෙච්ච තැනදී ලෝකේ හිතන්න පුළුවන් කෙනා තමන්ගේ රාමුවට ගැළපෙන්නේ නැති නිසා Taman දන්න දෙයට ගැලපෙන්නේ නැති නිසා හිතීමට යොමු වෙනවා. විමසීමට යොමු වෙනවා. ඒකයි හිතන කෙනාගේ ලක්ෂණය. අන්න ඒකට කියන යෝනිසෝ මනසිකාරය. ඒකට කියන විචක්ෂණේ, ඒකට කියන පටිපුච්ඡා විනීතා, ඒකට කියන පරිවිමර්ශනේ, උපපරීක්ෂණේ. මෙන්න මෙතෙන් යොමු වෙච්ච තැනදී මොකද වෙන්නේ? එයාගේ ක්‍රමානුකූලව තමන්ගේ රාමුව ඉක්මවන විදිහේ චින්තනයක් ඒ තුල ඇති වෙලා ප්‍රඥා උදාවීමත් සමග සත්‍ය අත්දකිනවා. ඒ සත්‍ය අත්දැකීමට ලෝකයේ දෙන නිර්වචනයකුයි සෝතාපන්නයි කියලා කියන්නේ. ඒ සත්‍ය අත්දැකලා අසත්‍ය දුරු කරලා සත්‍යයට පැමිණ අසත්‍ය ඉක්මවීමට කියනවා නිවීම කියලා. එහෙම නැතුව සෝතාපන්න වීම හෝ රහත් වීම මේ ලෝකේ ගන්න තියෙන දෙයක් නෙවෙයි. යන ඉලක්කයක් නෙවෙයි. බුදුරන් වහන්සේ කාලේ ඒ අයගේ තිබිච්ච ජීවන රටාවත් එක්ක අපි අතීතය ගැන කල්පනා කරලා බැලුවොත් බුදුරන් වහන්සේ පෙන්නපු සත්‍ය හැම වෙලෙම නුවණ තියෙන කෙනා කරා යමු වෙලා ඔහුට සත්‍යයි කියලා දුන්නේ. අපි අද ලෝකයේ ඇති බවම අරගත්ත කෝණේ ඉඳලා ධර්මයත් මේ නිවන මේ ආදී සියලු දේවල් ඇති බව අරගෙන ඒ කරා යන්න දඟලන දැඟලිල්ලක් විතරයි තියෙන්නේ. ඒකයි මූලපරයය සූත්‍රයේ නිබ්බාණං මාඤ්ඤති කියලා පුතඥය ගැන කියන්නේ. නිබ්බාණං මාමඤ්ඤි කියලා සේකයට විතරයි ඇති වෙන්නේ. එච්චරට මුලාවක් අද අපේ සමාජය තුළ තියෙනවා. ඉතින් මේ කරුණ අපි හොඳට තේරුම් අරගෙන අපේ රාමුවට ගලපන දහමක් එක්ක නොයා අපි දන්න දේ තහවුරු කරගන්න පැත්තකට නොයා සත්‍ය හොයන අදහසින් බුදුරණවහන්සේ උදාන ධර්මය ඉගෙන ගත්තොත් නෝන තියෙන කෙනාට තමන්ගේ රාමුවට නොගැලපීමත් එක්කම යා හිතන්න පෙළඹෙනවා. දැන් අද නූතන ලෝකයේ විවිධ දේවල් අපිට පහසුකම් සැප ආදී දේවල් ලැබිලා තියෙනවා විවිධ අය ගණිතඥයෝ විද්‍යාඥයෝ එක එක න්‍යායවල හොයාගෙන ගිහිල්ලා එක එක දේවල් සොයාගත්ත නිසා ඒ සොයාගත්ත දේ ඔස්සේ විවිධ දේවල් ලැබිලා තියෙනවා. ඒ අය හොයන්න පටන් ගත්තයි කට්ටිය. Tamanට ආව කාරණාවක් ඔස්සේ ඉවසන්න පටන් ගත්තා. ලෝකේ හොයාගත්ත දෙයට එහා ගියපු දෙයක් හොයාගත්තා. අන්න හිතන්න පුළුවන් අයගේ ලක්ෂණ. හැබැයි යාට තවත් ලෝකීය දෙයක්මයි හම්බුනේ. බුදුරණවහන්සේ පෙන්නපු ධහම තුල අන්න ඒ වගේ හිතන්න පුළුවන් අයට හිතීමේ ශක්තිය තියෙන අයට තමන්ගේ රාමුවට ගැලපෙන්නේ නැතුව දෙයක් හම්බුනහම ඒ කාරණාව තේරුම් ගන්න සොයාගන්න හිතන්න යමු වෙන කෙනාට සත්‍ය හොයන කෙනාට බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බුනහම යා ඒ කාරණාව හොයන්න විමසනවා. කල්පනා කරනවා. විචක්ෂණය කරනවා. මෙන්න මේ විදිහට කල්පනා කරනකොට තමන්ගේ රාමුව තමන් දන්න කාරණාව ඉක්මවලා බුදුරණවහන්සේ පෙන්නපු ඒ සත්‍ය අත්දකිනවා. ඉතින් එවැනි ගමනකට යමු වෙන්නට නම් බාහිරින් අපට මූලික බුද්ධ වචනයම ඇහෙන්නට ඕනේ. එන විවිධ මතිමතාන්තර ඇහිලා හරියන්නේ නැහැ. තව කෙනෙකුගේ අදහස ඇහිලා හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ වදාළ ඒ උතුම් සත්‍යම අපට අහන්න ලැබුණොත් එතනදී නුවණ තියෙන කෙනාට පමණක් එය විමසීමට යොමු වෙන්න පුළුවන්. ඒ සඳහායි බුදුවරුන්ගේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපට මේ මූලික බුද්ධ වචනය ඇහෙන්න ලැබෙන්නේ කෙනෙකුට ඉතාම කලාතුරකින්. හැම වෙලේම අහන්න ලැබෙන්නේ මතවාදයක්, දෘෂ්ටියක්, අදහසක්, Tamanට තේරෙන විග්‍රහයක්. ආරෝග්‍ය පරමාලාභා කියන ගාතාව අද අපට අහන්න ලැබෙනවා නිරෝගිකම කායික නිරෝගිකම තමයි උතුම්ම ලැබීම. ඒ පුතඥ වෙච්ච දෙයක් බව බුදුරණවහන්සේ කාලිම දේශනා කළා. ඒ විදිහට පුතඥ වෙන්න හේතු උනේ Tamanට තේරෙන විග්‍රහයක් කරගෙන ආව නිසා. ආරෝග්‍යකම නිරෝගිකම කියන කාරණාව Tamanට තේරෙන පැත්තෙන් විග්‍රහ කරගෙන ආවා. අවසානය අනිත් අයගේ මතයක් බවටත්පත් වුණා. මෙන්න මේ විදිහටම මේ සම්බුද්ධ ශාසනය තුල ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ප්‍රඥාව නැත්නම් හිතීමේ ශක්තිය අඩුකමත් එක්ක තමන්ගේ රාමුවට තමන්ට ගැළපෙන විදිහට මේ ධර්මයේ විග්‍රහ කරනවා පෙන්වා දෙනවා එතකොට පෙන්වන විග්‍රහ කරන කාරණාව මේ ලෝකේ ඉන්න අයට තේරෙන දෙයක් ගැළපෙන විග්‍රහයක් මේ ලෝකේ ඉන්න අය විග්‍රහ කරපු දේ එක තමයි අනිත් ශාස්ත්‍රූරුත් අදහස් ඉදිරිපත් කරන්නේ. ක්‍රමානුකූලව මොකද වෙන්නේ? ඒ අදහසත් නැවත වෙන ආගමකට නැත්නම් වෙන ශාස්ත්‍ර කෙනෙක්ගේ අදහසක් එක සමාන වෙනවා. මෙන්න මේ විදිහට බුදුරයන් වහන්සේ පෙන්නපු දහම විකෘතියක් වුණාම ඒ විකෘති දහම ලෝකයේ අනිත් ශාස්ත්‍රවරුන්ගේ දහමත් එක්ක ගැලපෙනවා. ගැළපිලා අදහස් සමාන වෙනවා. ක්‍රමානුකූලව සම්බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස අතුරුදහන් කරනවා. ඒක නිසා අපි කිසිසේත් ඒකට දායක වෙන්න හොඳ නැහැ. අපි ඒකට දායක වුණොත් අපටත් ආය ධර්මයේ නොලැබෙන විදිහේ අකුසල කර්මිකුත් සිද්ධ වෙනවා. අපේ හිතන හැකියාවත් මොට්ට වෙලා යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වවදාල මේ සත්‍ය අපි ඒ ආකාරයෙන් ඉගෙන ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගන්න තැනදී බුදුරජාණන් වහන්සේට ගරුත්වය දුන්නාම ශාස්ත්‍රඥ වහන්සේට ගරුත්වය දුන්නාම ශාස්ත්‍රඥ වහන්සේ දන්න බව අපි තේරුම් ගත්තාම අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්ත සමාලාවට ඇහිච්ච අපට තේරිච්ච අපට ගැළපිච්ච ඒ සියලු අදහස් වලට තැනක් එන්නේ නැහැ. තමන්ගේ අදහස් තැනක් එන්න නෙමෙයි ධර්මයේ ඉගෙන ගන්න ඕන නැත්තේ. අද අපට වැරදිලා තියෙන්නේ තමන්ගේ අදහසට තමන් දන්න තේයට තැනක් එනවනම් අන්න ඒ කරයම වෙන්න. එතනම තියෙන්නේ බුදුරණවහන්සේ වෙනප මාර්ගයේ ඉක්මවීමක් මාර්ගය අයින් වීමක්. ඒක නිසා බුදුරණවහන්සේ පෙන්නපු මේ මාර්ගය අපට අපිටල උදා කරගන්නට නම් මේ ධර්මයේ විදිහටම මූලික බුද්ධ වචනේ තියෙන විග්‍රහයම ඉගෙන ගත්තාම නුවණ පියන කෙනා හිතන්න පෙළඹෙනවා තමන්ගේ රාමුවට ගැලපෙන්නේ නැති වුණාම මෝඩ කෙනා කොහොම හරි තමන්ගේ රාමුවට කොයි පැත්තෙන් හරි ගලප ගන්න උත්සාහ කරනවා අනිත් එක්කෙනා තේරෙන්නේ නැහැ කියලා තහරිනවා නමුත් නුවණ තියෙන කෙනා එහෙම කරන්නේ නැහැ. ඒකයි නුවණ තියෙන කෙනාට පමණක් මේ ධහම අදාළ වෙන්නේ. අනිත්ට අදාළ වෙන්නේ නැහැ. අපි මජ්ක්‍ධිම නිකායේ ඉවරණී සාකච්ඡා කරගෙන යන අතරතුරදී පරිසමුපාදයේ පිළිබඳ විග්‍රහ උච්ච සම්මාදිට්ඨි සූත්‍රය තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. පටිච්චසමුප්පාදය පිළිබඳව අද ඕන තරම් එක එක විදිහට එක එකයි විග්‍රහ කරන දේවල් තියෙනවා. අතීත ඉඳලා මේ විදිහ විග්‍රහව ඔබ අහලාද සාතිබික්තුව මහා තණ්හා සංක සූත්‍රය දේශනා කරනවා භවයෙන් බවට විඥානයක් ඇති බව ප්‍රකාශ කළා. ඒතර අතීතයේ ඉඳලා මාව දෙයක් තමයි මේ සම්බන්ධයෙන් දෘෂ්ටි. දැන් විතරක් තියෙන එකක් නෙමෙයි. ඒ වගේම වර්තමානයේ දෘෂ්ටි වැඩි වෙලා තියෙනවා. අවසානයේදී මම කලින් කිව්වා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අනිත් ශාස්ත්‍රෝරුන්ගේ දර්ශනයයි දෙකම සමාන වෙලා. සමාන උනේ ඇයි? අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේ නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන්නේ අපට තේරිච්ච දේක්. ලෝකයට ලෝකයේ රාමුවට හම්බෙන දේක්. ලෝකයාට ලෝකේ රාමුවට හම්බෙන දේ අනිත් ශාස්ත්‍රවරුන්ටත් හම්බෙනවා. ඒ නිසා තමයි බුදුරයන් වහන්සේගේ දර්ශනයත් විද්‍යාවත් අනිත් ශාස්ත්‍රවරුන්ගේ දර්ශන සමාන කරන්න යමු. ඒ නිසා අපි මේ පටිසමුප්පාද ධර්මයේ ඉගෙන ගන්නකොට අපි දාන්න කාරණාවට යන්නේ නැතුව මෙච්චර කාලයක් අපි එක එක විදිහට අහපු. දැන් කාරණා එක බලනකොට අපි බලන්නට ඕනේ යහපු කාරණාව මූලික බුද්ධ වචනේ තියෙනවද? මූලික බුද්ධ වචනේ නැත්නම් අපි ප්‍රතික්ෂේප කර යුත්තේ ඒ අදහස මිසක් මූලික බුද්ධ වචනේ නෙමෙයි. නමුත් අවාසනාව කියන්නේ ප්‍රතික්ෂේප කරන්නේ මූලික බුද්ධ වචනේ අර අදහසට යනවා. ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? ඒක ගැඹුරු කාරණාව මේ සරල කරලා මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඔන්නෝමයි ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරන් වහන්සේට ඒක පැත්තකින් චෝදනාවක් යනවා. බුදුරන් වහන්සේට එච්චර තේරෙන්නේ නැහැ. ඒකයි එච්චර විග්‍රහ කරලා නැත්තේ. බුදුරන් වහන්සේ මේ විග්‍රහය දුන්නේ මේ ලෝකයේ ඉන්න මට්ටමට තේරුම් ගන්න නෙමෙයි. බුදුරන් වහන්සේ දුන්න විග්‍රහය තියෙන්නේ ඊතරවන ප්‍රතිපදාවක් එකයි විග්‍රහ කරේ. ඕක අද හිතන්නේ නැහැ. ඒක නොහිතන නිසා තමයි අපේ රාමුට ගලපන්න හදන්නේ. අපි හරි සතුටුයි කවුරු හරි මොනවද දීලා අපෝ නිදහස් කරනවට. එච්චරට කම්මැලි. කම්මැලිකම තියෙන්නේ මානසිකව. චින්තන හැකියාව නැතිකමත් එක්ක. ඉවසීම එච්චරටම නැහැ. කාන්ති පරමන් තපෝචිතික්කා කියන විග්‍රහයේදී ඉවසීම උතුම්ම තපසයි කියව. නමුත් ඒ ඉවසීම නැහැ. කම්මැලි. සිහිය නැහැ, සාවධාන වහන්නේ නැහැ. සාවධාන ඉගෙන ගන්නෑ. ප්‍රඥාව නැහැ. හිතීමේ හැකියාව නැහැ. මෙන්න මේ කාරණා නිසා අපි නොදැනුවත්තුම් වගේ බුද්ධ වචනේ මූලික බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරමින් Tamanට තේරෙන විග්‍රහයට යොමු වෙනවා. ඒ නිසා එහෙම නොයා අපි බලන්නට ඕනේ මේ පටිච්චසමුප්පාද විග්‍රහයේ මූලික බුද්ධ වචනේ කොහොමද තියෙන්නේ කියන එක. ඒ සඳහා අපි ගොඩාක් මේ දේශනාව තුළින් කරුණු ගොඩක් කතා කරන්නට යෙදුණා. කුසල කුසලයේ පිළිබඳව කතා කරා. ආහාර පිළිබඳ ලොකු විග්‍රහයක් කළා. බුදු දේශනාවේ තියෙන විදිහට ಜಾති පත්‍යෙන් ජරා මරණ භව පත්‍යෙන් ಜಾති උපාදාන පත්‍යෙන් භවය තණ්හා පත්‍යෙන් උපාදානී වේදනාපත්තියෙන් තණ්හාව කියන මෙන්න මේ කරුණ ටික අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒකදී අපි පැහැදිලි කරන්නට යෙදුණා මේ බුදු දේශනාව එක්ක බලනකොට වේදනාපත්තියෙන් තණ්හාව කියන කාරණාවත් එක්ක අපි ගොඩක් කතා කරා. පටිච්චසමුප්පාදයේ අංග 12 ප්‍රත්‍ය වශයෙන් විග්‍රහ කරන තැනදී වේදනාවට සැප දුක දුක්ඛම සුඛ විග්‍රහයක් යෙදෙන්නේ නැති බවත් තණ්හා විග්‍රහ කරන තැනදී කාම්භාවි භව තණ්හාවක් ඉදිරිය නැති බවත් දේශනාව තුළ පැහැදිලි කරා. ඔබ බුද්ධ දේශනාව මූලික බුද්ධ වචනේ හදාarලා බැලුවොත් ඔබටත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් අපේ තියෙන මෝඩකම නිසා අපේ තියෙන සක්කාය දිට්ඨිය නිසා අපි කැමති නිසා අපි මට තේරුච්ච බව වටහා ගන්න හිතා ගන්න බුද්ධ වචනයකටමයි මේ ගලපන්නේ කියලා. බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාදයේ තුල විග්‍රහ නොකරපු කාරණාව බුද්ධ වචනයක වෙන විදියට විග්‍රහ කරපු දෙයක් අපි එතෙන් එකතු කරගන්නවා. මම ඒ කාරණාවේ තියෙන පරස්පර භාවය ගී සතිය විග්‍රහ කරා. සැප දුක දුක්ඛම සුඛ වේදනාව කාම භව තණ්හාව මේ දෙක යෙදෙන කොයි විදිහටද ආර්ය සත්‍ය විග්‍රහයේදී දුක්ඛ සමුදය කාම වෛභව තණ්හා වෙනවා. ඒ දුකේ හේතුව කාම වෛභව තණ්හාව ප්‍රත්‍ය කරගෙන දුක කියන පංචපාස්කන්ධයේ සැප දුක දුක්ඛම සුඛ වේදනාවටත් ප්‍රත්‍ය වෙන්නේ එය. තණ්හාවයි හේතුව. පටිච්චසමුප්පාදේ තණ්හාවට හේතුව වේදනාව. ඒක දෙකක්. පරස්පරයක් තියෙනවා. හැබැයි එතන වේදනාව විග්‍රහ කරන්නේ සැප දුක දුක්ඛම සුඛ නෙවෙයි. එතන තණ්හා විග්‍රහ කරන්නේ කාම භව තණ්හාව නෙමෙයි. පටිසමුපාදි සැප දුක දුක්ඛම සුඛ මේ විග්‍රහ කරන්නේ චක්කු සම්පස්ස ආදී විදියට වේදනාව. තණ්හාව රූප තණ්හා ආදී තණ්හා කායය මෙන්න මේ විදිහට මේ විදිහට බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙන්නේ. එහෙනම් අපි ඒ විදිහට ඉගෙන ගන්නට ඕනේ. අපි දන්න දේ ගලපලා හරියන්නේ නැහැ. අපි දන්න දේ ගලපන්න ගියොත් අපි තුලින් යෝනිසෝමනසිකාරය අයින් වෙලා සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන මාර්ගය වෙනුවට සක්කාදිට්ඨිය වර්ධනය වෙන ප්‍රතිපදාවක් හම් වෙලා සම්මාදිට්ඨිය දුර වෙලා යනවා. නිවීම ඈතයි ආරා නිබ්බාණන්ති උච්චති. නිවන ඈත් වෙනවා. ඒ වගේම චිත්තායතන සූත්‍රයේ විග්‍රහයත් එක්කත් පැහැදිලි කරා දුක්ඛ සමුදය විග්‍රහ කරන තැනදී කාම්භාවිභව තණ්හා විග්‍රහ කරනවා වෙනුවට පටිසමුප්පාද ද්වාද සංගේ විග්‍රහ කරන බව තිඹරුක සූත්‍රයේදී සැප දුක දුක්ඛම සුඛට හේතුපත් හොයාගෙන යනකොට මේ සැප දුක දුක්ඛම සුඛට ප්‍රත්‍ය පටිසමුප්පාදයෙන් විග්‍රහ කරන බව. එහෙන් බැලුවම අපට ගොඩාක් පැති තියෙනවා කල්පනා කරන්න. සැප දුක දුක්ඛම සුඛ කියන කාරණාව හම්බ වෙන්නේ තමන්ගේ හිත හැසිරෙන ආකාරයට. ඒකට පැහැදිලි කරනවා අට්ඨාරස මනෝ පවිචාර කියලා. ඒකත් එක තමයි සැපක් දුකක් අදුක්කම සුඛයක් කියන මැනීම මේ ලෝකෙදී හම්බෙන්නේ. ඒ වගේම කෙනෙකුට මෙතනදී හිතෙන්න පුළුවන් එහෙනම් රහතන් වහන්සේ මේක විඳින්නේ නැද්ද? රහතන් වහන්සේ විඳිනවා ලෝක විග්‍රහයේදී සැප දුක අදුක්කම සුඛ. හැබැයි නොවැළී නොගැටි බව ලෝකයේ ඇති රහතන් වහන්සේ විග්‍රහයේදී අපට තේරුම් ගන්න තියෙනවා. අවිද්‍යා ආශේෂ විරාග නිරුද්ධ වෙච්ච තැනදී මේ සියලුම හේතුව සියලුම හේතු ධර්මයන් හේතු ප්‍රත්‍ය ධර්ම ඉක්මවනවා. සාතන් වහන්සේ ditu දෙයම හිම ලැබෙන්නේ ඒ ඉක්මවනවා. පංචීපාස්කන්ධය කෙරෙහි තණ්හාව ඇතිවීමනු සත්‍යයා කියන්නේ. පංචීපාස්කන්ධය කෙරෙහි තණ්හාව ඉක්මවීම සත්‍යයා ඉක්ම වෙනවා. එතන උදාහරණ දෙන්නේ කොම්පියුටර් ටික කඩලා විසික් කරනවා පොඩි ළමයි. අන්න ඒ වගේ පංචපාස්කන්ධ කියලා චන්දරාගේ දුර වුණාම පංචපාස්කන්ධය කියලා විවහාරයත් ඉක්ම වෙන විදිහට උදාහරණෙත් බුදුරණවහන්සේ දෙනවා. එතකොට එහෙනම් අපි හොඳට කල්පනා කරලා බලන්න වෙනවා මේ බුදුරණවහන්සේ පෙන්වපු විග්‍රහය තුල අපට කොච්චර නුවණින් විමසන්න දෙයක් තියෙනවද කියලා. සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව පටිච්චසමුප්පාදයේ ද්වාදසාංග ප්‍රත්‍යයෙන්ම ඇතිවන දෙයක් බව තිත්තායතන සූත්‍රයේ හොයන්න ගියොත් තේරුම් ගන්න පුළුවන්. විවිධ තීර්ථයන් නැත්නම් විවිධ ප්‍රතිපලවල හැටියට පෙන්වන ආගමික දෘෂ්ටිකාය මේ සැප දුක දුක්ඛම සුඛ කියන කාරණා කෙනෙක් කර්මයෙන් කියනවා. තව අය ඉබේ හටගත්ත සමහර අය ඊශ්වරයාගේ මැවීම මේ සියලු කාරණා වැරදි බව ඉස්මතු කරමින් බුදුරන් වහන්සේ මේ පටිච්චසමුප්පාද න්‍යාය ඉස්මතු කරලා පෙන්නනවා. ඒක නිසා අපි හොඳට කල්පනා කළොත් මේ බුදුරන් වහන්සේගේ මූලික බුද්ධ වචන එක පමණක් ලෝකයේ අදහස් මතවාද එක්ක ගලපන්නේ නැතුව නුවණ ඇති කෙනාට යෝනිසෝ මනසිකාරය උත්පාදේ කරගෙන ඒ සත්‍ය දකින්න පුළුවන්කම ලැබෙනවා. පටිච්චසමුප්පාදයේදී හේතුව සහ ඵලය විග්‍රහ කරන්නේ හේතුව ඵලයෙන් වෙන්ව කතා කිරීමක් නෙමෙයි. හේතුව ඇති තැන ඵලය ඇත. ආරණ්‍යයේදී ඉමස්මින් සත ඉදං හෝති ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසත ඉදං හෝති ඉමස් නිරෝධා ඉදං නිරුද්ධති. ඔය න්‍යායයත් එක්ක පැහැදිලි කරන්නේ. වේදනාව ඇති තැන තණ්හාව ඇත. වේදනාව ඉපදීමෙන් තණ්හාව උපදිනවා. වේදනාවක් නැති තැන තණ්හාව නැත. වේදනාව නොයිපදීමෙන් තණ්හාව නොයිපදෙනවා. එතකොට අපට එනම් හොයන්නට වෙනවා නුවණින් කල්පනා කරමින් මේ හැම එකක් පිළිබඳව. ඒ වගේම මේ සියලු ධර්මයන් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානකන්ත කියන සොකීය රාමුවක් එක්ක ගැලපෙන දේ ඉක්මවපු දෙයකුයි අවබෝධය. දැන් අපි දන්න දෙයට ගැලපුවොත් එහෙම ඒ සියල්ලක්ම ස්වකීය රාමුවට. ඒ විතරක් නෙමෙයි අපි දන්න දෙයට ගැලපුවට බුදුරණවහන්සේ පෙන්න බුද්ධ වචනයට ගැලපෙන්නේ. පටිසමුපාදයේදී වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව, දුක්ඛාර සත්‍ය විග්‍රහයේ ආර සත්‍යයේ තණ්හාව, සමුදයෙන් මේ දුක හටගන්නේ පංචපාස්කන්ධයේ වේදනාස්කන්ධය හම්බෙන්නේ. එනිසා තමයි අපි කිසි දෙයකින් වෙන විග්‍රහවලට නොයා අපි හිතන්නට ඕන ඒ ධර්මයේ කියලා තියෙන විදිහට. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සම්මාදිට්ඨිය ඇති වෙන ආකාරය විග්‍රහ කරනකොට මේ වේදනාව හේතුවෙන් තණ්හාව හට ගන්න බවත් නැතිවීමෙන් තණ්හ නැති වෙන බවත් මග අරෂ්ඨාංග මාර්ගයේ බවත් පෙන්වා දීලා මෙතකින්ම සම්මාදිට්ඨියෙන් යුක්ත බව පැහැදිලි කරනවා. හැබැයි එහෙනම් මේක සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්කන්ති රාමයෙන් තොරව හම්බෙන්නට නම් තණ්හාව හේතුව වේදනාව හම්බෙනකොට වේදනාව කල්පනාවක් වෙන්න බෑ. වේදනාව කියන කාරණාව සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්කන්ති එක්ක වෙන්න බෑ. ඒ ඉක්මවපු දෙයක් වෙන්නට ඕන. ඒ ඉක්මවපු දෙයක් වෙන්නට නම් වේදනාව කුමක්ද කියන වග නිවැරදිවම ප්‍රඥාවට හම්බෙන්නට ඕන. වේදනාව කුමක්ද කියන එක නිවැරදිව ප්‍රඥාවට හම්බෙන්නට නම් වේදනාව කියන්නේ කුමක්ද කියලා හොයන්න වෙනවා. වේදනාව හොයනකොට හම්බෙනවා ස්පර්ශය. මේ විදිහට හොයාගෙන යන තැනදී ඒ කාරණාව නිවැරදිව තේරුම් ගන්නට නම් සංකල්පනාවකින් තොරව තේරුම් ගැනීමට නම් එයාට හම්බෙච්ච කාරණාව සාක්ෂාත් වෙලා හම්බෙන්නට ඕනේ. නැවත විතරකයකින් කල්පනාවකින් ගැළපීමකින් තේරුම් ගන්න නැතු. ඒ නිසායි බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද විස්තර කරනකොට අවිද්‍යාව තමයි මුලින්ම පැහැදිලි කරේ. අවිද්‍යාව කියලා කියන්නේ මේ විදිහට හේතු ප්‍රතිධර්ම නොදැකීම. අවිද්‍යාව හේතුව හම්බ වෙනකොට අවිද්‍යාව හේතුව කියන්නේ කුමක්ද කියලා විද්‍යාවත් එක හම්බ වෙනවන්න හේතුව දුරු වෙනවා. හේතුවත් හම්බ වෙනවා. හේතුවත් දුරු වෙනවා. විද්‍යාවත් උපදිනවා. නැවත විතරකයකට යන්න අවශ්‍ය නැහැ. අනෙක් සියල්ල ගැනම අපි කල්පනා කරනකොට ඒක තේරුම් ගන්න තව විතරකයකට යන්න වෙනවා. හැබැයි අපි හොයන්න පටන් ගන්න වෙන්වෙන් වශයෙන් කාරණා වෙන් වශයෙන් හොයන්න පටන් ගන්න අපට තේරෙන කාරණාව එක. ඒ නිසා තමයි මෙතන වෙන් වශයෙන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වන්නේ. එතකොට වේදනාවට හේතුව කුමක්ද කියලා හොයනකොට එතන සම්මාදිට්ඨිය ඇති වෙන ක්‍රමයක් පැහැදිලි කරනවා. වේදනාව දැනගන්නවා. ඒ වගේම වේදනාවේ හේතුව දැනගන්නවා. ඒ හේතුව නැතිතන වේදනාවක් නැති බව දැනගන්නවා. ඒ දුර්වන මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගය කියලා දැනගන්නවා. වේදනාව කියලා කියන්නේ චක්කු සංපස්සජ, සොත සංපස්සජ, ගාහන සංපස්සජ මෙන්න මේ වේදනා ටික. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශය තියෙන තැනයි වේදනාව හටගන්නේ. එහෙනම් ස්පර්ශය කියන්නේ මොකද්ද කියන කාරණාව දැනගන්න වෙනවා. ස්පර්ශය කතා කරනකොට අද ගොඩක් වෙලාවට අපි හිතනවා අපි ස්පර්ශය දන්නවා කියලා. අපි හිතනවා අපට ස්පර්ශය තේරෙනවා කියලා. ගොඩක් අය කියනවා මේ සියල්ලක්ම ස්පර්ශයෙන් සිදුවන්නේ කියලා ස්පර්ශයත් විග්‍රහ කරගන්නවා. හැබැයි ස්පර්ශය හරියට තේරෙනවා නම් ස්පර්ශය තේරීමත් එක්ක යාට මේ ස්පර්ශපත්තියෙන් වේදනාව හට ගන්නවා කියලා දැකීම කියනවා සම්මාදිට්ඨිය. ස්පර්ශයෙන් වේදනාව හටගත් බව දැක්කොත් සම්මාදිට්ඨිය. එතකො ආවසවරී ශාවකෝ මෙන්න මේ ආකාරයටයි වැටෙන්නේ ආර්ය ශාවකයා. වේදනාව දැනගන්නවා වේදනාව හේතු දැනගන්නවා. කියන්නේ ස්පර්ශ හේතුන් වේදනාව හට ගන්නවා. ඒ නිරුද්ධ වෙන මාර්ගය කුමක්ද කියලා දැනගන්නවා. ස්පර්ශය විග්‍රහ කරනවා චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස මෙන්න මේ ටික තමයි ස්පර්ශය කියලා කියන්නේ එතකොට මේ ස්පර්ශය හම්බුනහම එතනදී වේදනාව හම්බෙන්නේ හේතුව හම්බෙච්ච නිසා. අසරූප විඥාන එකතු වීම පස්සේ. කන ශබ්ද විඥාන එකතු වීම පස්සේ. දැන් මේ කරුණ මහා හත්පදෝපම සූත්‍රේ පැහැදිලි වෙනවා. ඒ වගේම සංයුත්නිකාය දෙකේ බාලපඬි සූත්‍රය පැහැදිලි වෙනවා ලස්සන විග්‍රහයක්. පහණිදන සූත්‍රෙත් පැහැදිලි වෙනවා ස්පර්ශය ගැන ලස්සන විග්‍රහයක්. එතකොට මේ ස්පර්ශය කියලා කියන කාරණාව අපි හෙව්වොත් බුදුරන් වහන්සේගේ ස්පර්ශයේ චක්කු සම්පස්සේට අමතරව රූප සම්පස්සේ කියලා විග්‍රහයකුත් ධාතුනානත සූත්‍රයේ සංයුත්ත නිකාය දෙකේ තියෙනවා. අපිට හිතන්න ගොඩක් જાති තියෙනවා. ඇස රූප ඇසේ විඥාන එකතු වීමෙන් චක්කු සම්පස්සේ ඊළඟට රූප සංඥා රූප සංචේතන රූප තණ්හා රූප සම්පස්සේ ඊළඟ රූප සම්පස්සපත්යෙන් හටගන්න වේදනාදී සියලු විග්‍රහ රූප සම්පස්යෙන් හටගන්න දේ විග්‍රහ වෙනවා එතකොට එහෙනම් මේ විග්‍රහ ටික අපි බලන්නට ඕනේ බුදුරණවහන්සේ පැහැදිලි කරපු විදිහට. බාලපඬි සූත්‍රය පැහැදිලි කරනවා ඉති අයංච කායෝ බහිද්දාච නාම රූපං දොයන් දොයන් පටිච්ච පස්සෝ. මේ කයත් බාහිර නාම රූපත් දෙක දෙක හේතු වීමෙන් මේ පස්සේ තියෙනවා. එතකොට මේ කයත් බාහිර නාම රූපත් කියනකොට අපට හැම වෙලෙම හිතෙන්නේ මම සහ මගෙන් පිට කියලා. මම සහ මගෙන් පිට කියන්නේ පස්සේ සිදුවීම නිසා. පටිච්චසමුප්පාදේ දකිනකොට හම්බෙන දේ තමයි අනාත්ම බව සක්කාදිට්ඨිය කැඩෙනවා. ඔය නොදකපු නිසායි මම සහ මගෙන් පිට හම්බුනේ. ඔන්නෝක අපි හිතන්නේ. මම සහ මගෙන් පිට හම්බුනේ ඔය පස්සේ නොදකපු නිසා. පස්සේ දැක්කම මම සමගින් පිට හම්බෙන්නේ චක්කු සම්පස්සේ. මේ කතා කරන්නේ රූප සම්පස්සේ ගැන නෙමෙයි චක්කු සම්පස්සේ. අපි අද චක්කු සම්පස්සේ කියලා හිතාගෙන මේ රූප සම්පස්සේ. ධාතුන් වනස්සෝටි පැහැදෙනවා රූප සම්පස්ස, ශබ්ද සම්පස්ස, ගන්ධ සම්පස්ස, රස, පොට්ටබ්බ ධම්ම සම්පස්ස කියලා වෙනම සම්පස්ස. ඒක ඇති වෙන්නේ චක්කු සම්පස්සයත් ඇතිවීමෙන්. එතකොට චක්කු සම්පස්සය ඇති වෙච්ච තැනයි මට පේන රූපයක් ඇති බව හම්බ වෙලා ඒ රූපය ඔස්සේ සම්පස්සයක් යොමු වෙලා යන්නේ. හැබැයි චක්කු සම්පස්සය කියන එක දැන් මජ්ජේ සූත්‍රය ගත්තත් මජ්ජේ සූත්‍රෙත් පස්සේ පස්ස සමුදේ අන්ත දෙකක් කියලා විග්‍රහ කරනවා. එතකොට මහා නිදාන සූත්‍රය ගත්තහම පස්සේ ගැන ලොකු විග්‍රහයක් තියෙනවා ස්පර්ශය පිළිබඳව. ධාතු විභංග සූත්‍රයේ මහාත්මදම සූත්‍රයේ දෙන විග්‍රහයේදී ඇස රූප ඇසේ විඥාන ඔය තුන එකතු වීම. එතකොට ඇසත් රූපත් ඇසේ විඥානයි. තුන එකතු වෙච්ච තැනට කියන පස්සේ. පස්සේ ඇතිවීමට කියන පංච පාස්කන්ධ සකස් වීම. මේ පස්සේ ඇති නොවන දේ විග්‍රහ කරනවා ධාතු මහාත්මදම සූත්‍රය. පස්සේ ඇති නොවෙන්නේ කොහොමද? ඇස තිබුණට රූපේ තිබුණට විඥාන පාතු භාවය වුණ නැත්තම් සම්මන්නාහාරය සිදු නොවි විඥානීය පාතු භාවය වුණ නැත්තම් පස්සයක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට එතන විග්‍රහයේදී ගන්න පුළුවන් මගේ ඇස මගේ රූපේ කතාව යෙදෙන්නේ නැහැ එතන. නමුත් ලෝක විවහාරයේදී යන්න අපි බුදුරණවහන්සේ පෙන්ලා විග්‍රහ කළ පෙන්නනවා. ඇස ඇතිතන රූපය ඇතිතන. දැන් ඇස රූප ඇතිතන කියලා හම්බෙන්නේ කොහොමද? එක විග්‍රහයට පෙන්නනවා. ඇස රූප ඇති තැන. විඥාන පාතු භාවය නැත්තම් පස්සේ නෑ. ඇස රූප ඇති තැනයි විඥාන පාතු භාවය සිදු වුනහම ස්පර්ශය සිදුවන්නේ. මදුපින්ඩික සූත්‍රය ගත්තොත් චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. මේ ඇචිතන. මේ නැචිතන නැති වෙනවා. චක්කුස්මින් අසති රූපය අසති චක්කු විඥානය අසති. ඒක විග්‍රහ වෙනවා කස්සක කියලා සූත්‍රයක් සංයුතනිකායකේ. මාරයත් එක්ක බුදුරණවහන්සේ ළඟට ඇවිදilla භික්ෂුන්ට ධර්ම දේශනා කරනකොට මාරයා කියනවා එයා මගේ රූපේ මගේ විඥානේ මගේ බුදුරණවහන්සේ දේශනා කරන ඔය නුඹේ තමයි. ඒ සියල්ලම නුඹේ. එතකොට බුදුරණවහන්සේ විග්‍රහ කරන ඇස ඇතිතන රූපය ඇතිතන ඇස විඤ්ඤාණ ඇතිතන තමයි කුඹ වුනේ. ඇස නැතිතන රූප නැතිතන ඇස විඤ්ඤාණ නැතිතන නොකනුබ දහනවා. එතකොට නැහැ කියනවා. ඔන්න බලන්න නැතිතන නැතිවීමක් විග්‍රහ කරනවා. දැන් අපි දැන් නැතිවීම හම්බෙන්නේ මරණයත් එක්ක විතරයි. අපි ස්පර්ශය ගැන හොයන් ගිය තේරුණාවේදී තේරුම් ගැනීමේදී ස්පර්ශ නැති වෙන්නේ මරණයේදී. ඒ ලෝකයේ තියෙන කෝණයක් විතරයි. ප්‍රඥා ගෝචර දෙන්නේ. ප්‍රඥා ගෝචරදී වෙන විදිහට ලෝකේ රාමුවෙන් දෙන්න බෑ. ඒකයි බුදුරණවහන්සේ මේ දෙන්න උපරිම විදිහට දුන්නේ. දැන් අපි දන්න විග්‍රහය පසේ බුදුරණවහන්සේට කියන්න පුළුවන්. ඒ පසේ බුදුරණවහන්සේට කියන්න බෑනේ. දෙන්න බෑ විග්‍රහය. පසේ බුදුරණවහන්සේ අපි වගේ අය නෙමෙයි. තමන් ස්වයංව දහම දැක්ක දෙන්න බෑ විග්‍රහය. නමුත් අපට දෙන්න පුළුවන් අපි දන්න දේ. බුදුරණවහන්සේ දුන්න විග්‍රහය අපේ කෝණ ඉක්මන දෙයක්. මගේ හැයි බාහිර රූපයයි විඥානයයි කියලා අපි දාගන්නේ. නමුත් අස රූප විඥාන එකතු වීමෙන් පස්සේ බව පස්සෙන් වේදනාවෙන් පටිසමුප්පාද න්‍යාය දකිනකොට ඒ දැක්මේදී හම්බ වෙන දේ තමයි මේ සද්දාරු ජනසෝ ආකාර පරිවිතක දිටිනිච්ඡානකාන්ති ඉක්මවල දැක්මේදී හම්බ වෙන දේ තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. මම කියලා නොයදෙන බව. මෙතන මම ඉන්නවා කියලා යෙදෙන්නේ නෑ. ඒ නොයදෙන බවයි හම්බෙන්නේ. ඔය දැක්මෙදී. නොයදෙන බව හම්බ වෙන දේ මම තහවුරු කරන විග්‍රහයක් ආවොත් නොයදෙන බවක් හම්බෙන්නේ ටිකක් නෑ. බුදුරණාහි වෙන්නේ ඇස රූප විඥාන ඇතිතන. ওই කාරණාව අපට බෙදන්න පුළුවන් කමක් නැහැ. ඔක හම්බෙන්නේ ප්‍රඥාවට. අපට ඇස රූප විඥාන බෙදයි අපට තේරෙන විදිහට. අපට මනදම් මනෝ විඥාන බෙදන්න බෑ. මනදම මනෝ විඥාන බෙදනකොට තවත් පැත්තකට අහුවෙලා. කල්පනා කිරීමක් විතරයි. සද්ධාරු චනසු ආකාර පරිවිතක දිටිනිඥානකාන්ත ඉක්මවලා නෙමෙයි. ආ මේ මේ චිත්තේ මේ මේ චෛතසිකය කියලා අපි බෙදනවා. හැබැයි කල්පනාව තවත් මනෝවිඤ්ඤාණයකට අහු වෙලා ගිහිල්ලා. ඒක ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුස්සවෙන් ආකාර පරිවිතක්ෙන් දිටිනිඥානකාන්තියෙන් අපි දාගත්ත රාමුවක් විතරයි. නමුත් ওই දාර්ශනික කියන ওই පහ ඉක්මවීම. කෝසම්බිසුත් ලස්සනට පැහැදිලි කරනවා. නමුත් අපි ওই පහත් එක්ක තමයි අපේ රාමුවට ගලපලා තේරුම් ගන්නවා. ඒ නිසා තමයි අද යෝනිසෝ මනසිකාරයේ විචක්ෂණී අහිමිලා තියෙන්නේ. ඒ නිසාමයි අද සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ප්‍රතිපදාව අහිමිලා තියෙන්නේ. සම්මා දිට්ඨිය අහිමිලා තියෙන්නේ. අපි අපේ රාමුට ගලප ගලපා තේරුම් ගන්න උත්සාහ කරන නිසා. ඇස රූප ඇසේ විඥානය කියනකොට මගේ හැයි බාහිර රූපේ කතන්දරයක් නේ. දැන් හිතලා බලන්න මම මේක හිතන තව කාරණාවක් කියන්නම්. මගේ ඇයි බාහිර රූපයයි කියනකොට මමත් හම්බෙලානේ මගේ ඇහැ තියෙන්නේ. දැන් මේ ඇහැ කියලා පෙන්වන්නේ කවුද? අපි මගේ නෙමෙයි ඇහැ. නමුත් මේ ඇහැ. මේ ඇහැ උනේ කාටද? මේ ඇහැ උනේ තව කෙනෙක් මෙන්නේ. පිට කෙනෙක් මෙන්නේ නෑ කියලා. මේ ඇහැ උනේ මගේ නැති ඇහැක් තියෙනවා. මගේ නැති ඇහැක් උනේ මගේ මනසට. අපි කොහෙන් ගියත් සක්කාය දිට්ඨිය කියලා. එතකොට මේ මගේ හැුණා නම් බාහිර රූපයක් තියෙනවා. දැන් බලන්න අපි කල්පනා කරලා දැන් ඔබට ඇහෙනවා අනෝමදසියාම් දුරුවන්ගේ කටහඬ. ඊළඟට මම ගැන අහපු නැති කෙනෙකුට මිනිස්සෙක්ගේ කටහඬක් ඇහෙනවා. එක්ක මේ හාමුදුරු කෙනෙක් කටහඬක්. මොකද බණක් කියන නිසා. වෙන භාෂාවක් කෙනෙකුට කවුද මිනිස්සේ මොකද්ද කතා කරනවා? මොකක් හරි කියවනවා තේරෙන්නේ. එතකොට ඒ ඒ කෙනාට ඇහුනේ පැති කීපයකට. එතකොට එහෙනම් මගේ කනට ඇහිච්ච බාහිර ශබ්දේ තේරුම් ගත්ත සංඥාව ඊළඟට තේරුම් ගත්ත වින්දනය ඒක එක්ක ඒ චේතනාව ඒ රූපී ස්වභාවය මේ විඥාන ක්‍රියාකාරීත්වය තමන්ගේ කමත් එක්කනේ හම්බුනේ. තමන්ගේ රාමුවත් එක්කනේ හම්බුනේ. මම නිතර කියන උදාහරණේ මගේ අම්මා මම දකින්නට තාත්තා අම්මා දකින්නට රාමු දෙකක්. තමන්ගේ රාමුවත් එක්ක. නම් බුදුරණවහන්සේ ස්පර්ශය කුළු ගන්නන විග්‍රහයේදී තියෙනවා බාලපඬි සූත්‍රයේ ඉති අයංචකාය බහිද්ධාච නාම රූපං කියලා. අපි නාම රූපයක් අපට හම්බුනේ කොහොමද? ඔන හිතන්න කාරණා. අපට හම්බුනේ මම මේ පැත්තේ ඉඳලා මගෙන් එහා තියෙන රූපය නැත්නම් ඔබ ওই පැත්තේ ඉඳලා ඔබට පැත්තකින් තියෙන ශබ්දය ඒ ශබ්දයේ මේ ස්වාමීන් වහන්සේ කියන ඔබට තේරිච්ච කරුණු ඔස්සේ තමාතුර හටගත්ත සංඥා වේදනා සංකාර පස් ආදී ක්‍රියාකාරීත්වය කියන්නේ. ඒක බාහිර කියන්නේ කොහොමද? එතකොට එතන අපි අපි මේ ස්පර්ශය දාගන්න ගියේ කොහොමද? ඔන්න හිතන්න. අපි ස්පර්ශය දාගන්න ගියේ. මගේ ඇහත් බාහිර රූපයත් විඥානයත් එක්කයි. ඒ නිසා තමයි අපට පුජ්‍යලිකෝ එක එක්කනට හම්බෙච්ච නාම රූපය උනේ තමන්ගේ සොකී රාමුවට කොටු වෙච්ච දෙයක් එක්ක. ඒක තමා තුල එකක්. තමන්ගේ රාමුව එක්ක එකක්. බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහ කරද්දී පැහැදිලි කරනවා ඉති අයංච කායෝ බහිද්ධාචනාම රූපං කියලා. බුදුරන් වහන්සේ වැඩ දිලා නේ. දයන් දයන් පටිච්ච පස්සෝ නමුත් අපි දන්න දේ අපිට තේරෙන දේ එක්ක දැන් මගේ අම්මා නෙමෙයි ඉස්සරහා හිටියේ. මටයි අම්මා වුණේ. තාත්තට භාර්යාව. එතකොට එහෙනම් ඒක ස්වකීය රාමුවටයි හම්බුනේ. කොහොමද නාම රූප බාහිර වෙන්නේ? ඒක තමන් තමන්ගේ රාමුවක් එක්ක නෑ. ඒ අපේ රාමුවට තේරිච්ච ටිකක්. එතන අපි මම කියලා දාගෙන මගෙන් එහා පැත්තේ මට ඉස්සර අම්මා ඉන්නවා. ඔබට ඔබේ කනට අනුදස්සාවරේ කටහඬ කටහඬක් කියන්නේ අනුදස්සාවතුරුන්ගේ. මම ඉඳලා අන්න මට ඇහෙන දේ අනුදස්සාවතුරුන් මේ ඔක්කොම අසරූප විඥාන එකතු වීමෙන් ඇසක් සහ බාහිර රූපයක් ඇති බව අරගෙන ඇතිවෙච්ච බාහිර රූපය තමන්ගේ ලාටු ටිකත් එක්ක දාලා මෙන්න මේ දැකපු දේ නම් මම අම්මා වුණා ඔබට ඇහිච්ච දේ නම් මේ ස්වාමීන් වහන්සේ කටහඬ වුණා බුදුරණවහන්සේ පින්නවර අසරූප විඥාන කන ශබ්ද විඥාන එකතු වීම පිළිබඳ ස්පර්ශ ස්පර්ශයට පත්‍ය ඉතියාච කය බහිද්දාච නාම රූපං කියලා. එහෙම නැතුව මගේ ඇහැට පිටින් බාහිර දේ නෙමෙයි. අයංච කය බහිද්දාච නාම රූපං දයන් දයන් පටිච්ච පස්සෝ කියන මේ ක්‍රියාකාරීත්වය එන්නේ එකත් එක්ක. ඒ ක්‍රියාකාරීත්වය ආපු තැනදී තමයි ඒක නොදකපු නිසා ඒ පස්සේ නොදකපු නිසා මොකද වෙන්නේ? මගේ හැසා බාහිර රූප යන අන්ත දෙකට යනවා. නාමයන්තයක් රූපයන්තයක් විඥානීය මැද ආධ්‍යාත්මික ආයතනන්තයක් බාහිර ආයතනන්තයක් විඥානීය මැද මෙන්න මේ සියලු පැවැත්ම තියෙන එකත් එක්ක බලන්න අපට කොච්චර යෝනිසෝ මනසිකාරය කරන දෙයක් මේ දහමින් හම්බෙනවද තේරෙන දෙයක් නෙමෙයි යෝනිසෝ මනසිකාරය කරන දෙයක් දැන් ඔය කීප කාරණා ගැන හොඳට හිතන්න බාලපඬිත් සූත්‍රයේ බහිද්ධානාම රූප කියනවා. නමුත් අපි දන්නවා මේක අපට තේරෙන්නේ මගේ රාමුවට කියලා. එහෙනම් බාහිර කතාවක් නෙමෙයි එතන කතා කරන්නේ. ඒ අපට තේරිච්ච කාරණාවේ අපට හම්බුනේ ලෝකයට ඇවිදිලා ලෝකේ රාමුවත් එක්ක සොකී රාමුවට. බුදුරණවහන්සේ විග්‍රහ කරේ හේතුඵල ධහම ඉස්මතු වෙන විදිහට එය දකිනකොට මම කියන කාරණා වැරදි කියලා හම් වෙන ප්‍රතිපදාවක්. එතන ඉති අයංච කාය බහිද්දා ජනාම රූපං කිවි. මම සහ මගේ විඥානයේ සහ බාහිර නාම රූප කියන එකක් නෙවෙයි. ඒක තමයි පැවැත්ම. ඔන්නෝක තමයි පටිසම්පාදේ විග්‍රහය අතිපට්ඨානිය අර අජ්ජත් බහිද්දා කියන විග්‍රහයත් එක්ක ගැලපෙන්නේ. ඔය විග්‍රහයට අපි යන්නේ නැතුව ඒ කියපු කාරණාට නැතුව අපි හිතන අපේ ස්පර්ශයේ තේරුණ මේ ඇසයි රූපය විඥාන එකතු වීමෙන් කියලා. තවත් විග්‍රහයකට ගියොත් මහා නිදාන සූත්‍රය. ඉස්පස්සේ කතා කරනවා නාමකයි පාඨක සම්පස්සේ රූපකයි අදිවචන සම්පස්සේ වශයෙන්. නාම රූප කියන දෙකක් එකට හම් වෙන්නේ පස්සයක් එක්ක. එතකොට තවත් විග්‍රහයක් එතන යනවා. වෙයි ඒකේ පදනම විඥාණය වුණා. නාම රූපේ නම් නාමය සහ රූපේ වෙන් වශයෙන් හම්බෙන්නෙත් නැහැ. නාමය සහ රූපය නාමයේ කතා කරනවා නම් රූපය හම්බෙලා රූපේ කතා කරනවා නාමය. හැබැයි මේ ක්‍රියාකාරීත්වය පටිසමුප්පාද දර්ශනය මේක මේ වචන ටිකක් නෙවෙයි. මේක මේ ලෝකයේ තුල අපි දන්න අලුත් තවත් විෂයක් නෙවෙයි. මේ කාරණාව දර්ශනයක්. පටිසමුප්පාදේ දර්ශනයක් කියලා නොකිත එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දර්ශනයට යමුනහම මේ ලෝකයේ ඉක්ම වෙනවා. අන්න පුතඥයාට මඤ්ඤී වෙච්ච දේ සේකයට මාමඤ්ඤී වෙනවා. මේ දර්ශනෙට වුණාම. නමුත් අපේ තියෙන මෝඩකම අඥානකමත් එකයි මොකද කරන්නේ? ලෝකේ හම්බ වෙච්ච අසඤ්ඤය ලෝකේ හම්බ වෙච්ච අරූපය පුජ්‍යලයට නේ බුදුරණවහන්සේ හොයාගත්ත ලෝකයක් නෙමෙයි අසඤ්ඤය. බුදුරණවහන්සේ හොයාගත්ත ලෝකයක් නෙමෙයි අරූපය. ඒක ලෝකයේ ස්වභාවය. ලෝකේ ගොඩනගන්නේ කොහොමද? මේ පටිච්චසම්පන්න නොදකපු නිසා. මේක මේ වෙනම විෂයක් නෙමෙයි මේක ප්‍රඥා දර්ශනයක්. නොදකපු නිසා ලෝකයට අසඤ්ඤය ගොඩනගුණා. ලෝකයට අරූපය ගොඩනගුණා. අපේ මෝඩකමට අපි කරනවා. අරූපය බෙදනවා පටිසම්පාදයට රිංගලා. අසඤ්ඤය බෙදනවා පටිසම්පාදයට රිංගවලා. අන්න විග්‍රහ කරනවා. පටිසමුප්පාදයේදී මොකද කරන්නේ? එක එක කරුණු අඩු කර කර භවය එහෙම විග්‍රහ කරනකොට ඇයි එච්චරට මෝඩයි. හිතන්නේ නෑ. කල්පනා කරන්නේ නෑ. ඒ ඔක්කොම මේ ලෝකේ පුජ්‍යලට හම්බෙච්ච දෙයක්. ඒක මඤ්ඤණාවක් පුතඥයට මඤ්ඤණාවක් එක්ක හම්බෙලා තියෙනවා. ශේකයට මාමඤ්ඤයක හම්බෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන විතරක් ගෝචර පුජ්‍යලයට ගෝචර ලෝකේ. දැන් මම මුලින් ඔබට කිව්වේ මගේ අම්මා දකිනකොට මට ගෝචර වේදනා සංඥා ටිකක් හම්බුණා. ඔබට මගේ කටහඬ ඇහෙනකොට හම්බෙන ওই ශබ්ද එක්ක ඔබේ ලෝකෙට ගෝචර වෙච්ච සංඥා වේදනා ආදී ටික. මේ වගේ අරූපය කියන්නේ පුජ්‍යලයකට ගෝචර වේදනා සංඥා සංකාර විඥාන පුජ්‍යලයට ගෝචර එක. අසංඥය කියන්නේ පුජ්‍යලයට ගෝචර රූපී ස්වභාවය. හැබැයි පුජ්‍යලට ඉක්මවීමයි පටිසමුප්පාද දර්ශනය. ඕක ඇතුළට පටිසමුප්පාද දැමීමක් නෙවෙයි. මේක දර්ශනයක්. මේක දැක්මක්. ප්‍රඥාවට දැක්මක්. ওই දැක්ම හම්බුනහම මම කියලා ගත්ත කාරණාව වැරදි නම් වැරදි බව හම්බෙච්ච තැනදී අසඤ්ඤ මෙන්නේ කවුද? අරූපෙ මෙන්නේ කවුද? අරූපෙ හම්බුනේ කාටද? අරූපෙ හම්බෙන්නේ නැහැ කම්පියුටරේට. අරූපෙ හම්බෙන්නේ නැහැ රෙකෝඩරේට. අරූපය හම්බෙන්නේ නැහැ ඉයර්ෆෝන් එකට. අසඤ්ඤ හම්බෙන්නේ නැහැ පිටියකට, ගහකට. කුමකටද හම්බෙන්නේ? මට. පුජ්‍යලයකට. එන්න පුජ්‍යලයකට හම්බෙන්නේ. පුජ්‍යලයක් ඉන්නේ ඇයි? පුජ්‍යලයක් හම්බෙන්නේ කොතනද? පුජ්‍යලයක් හම්බෙන්නේ නිත්‍ය සැපයි කියලා ගැනීමත් එක්ක. පටිසමුප්පා දර්ශනය නොවීමත් එක්ක ඒකයි හේකයට මාමඤ්ඤී දර්ශනය නිසා ලැබෙනවා. හැබැයි ලැබුණට නුවණින් හික්මීමක් තියෙනවා. මේක බොරු බව. පුතඥයට පුතඥයට හම්බෙලා. ඒ මම ඉඳලා. නමුත් හොඳට හිතලා බලන්න අපි එහෙනම් මේ පටිසමුප්පාදය ඇතුළට මේ අරූප අසඤ්ඤ විග්‍රහය දාගන්න යන තැන කොච්චර වැරද්දක් වෙනවද? දර්ශනයකට යමු වෙන මම කියලා ගැනීම දොරු වෙන විග්‍රහය පෙන්නපු කාටවත් පෙන්වන්න බැරි විග්‍රහයක් දුන්න බුදුරන් වහන්සේගේ දර්ශනයට අන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස තේරෙන විදිහට විග්‍රහයක් දානවා ලෝකෙට ගැලපෙන විදිහට මේ ශාසනය අතුරුදහන් වෙනවා වෙන කෙනෙක් අතුරුදහන් කරන්නේ ලෝකෙ විග්‍රහයක් දාගන්න. ඇයි මේ දර්ශනයට යන්නේ නැහැ? බුදුරණන් වහන්සේ කිව්ව දෙයට යන්නේ නැහැ. එතකොට එහෙනම් මේ නාම රූප විග්‍රහය නැත්නම් මේ අජත්ත බහිද්දා කියලා පෙන්වපු විග්‍රහය මේ පස්සේට ගොඩනගෙන්න අවශ්‍ය පදනම විග්‍රහ කරපු කාරණා ලෝකයේ එක බෙදන්න ගියොත් සම්පූර්ණින්ම වැරදි. අද ගොඩක් අය හිතනවා මට ස්පර්ශය තේරෙනවා කියලා. හැබැයි තේරුණේ චක්කු සම්පස්සේ නන් නෙමෙයි. මගේ හැත් එක්ක මගේ හැ රූපයත් එක්ක එකතු වුණ කාරණාවයි තේරෙන්නේ. මගේ කන ශබ්දයත් එක්ක එකතු වුණ කාරණාවයි තේරෙන්නේ. අපට තේරෙන්නේ මැන්නට පස්සේ. මැනීමත් එක්ක මේ කටහඬක් කියලා හරි වර්ණ රූපයක් කියලා හරි මැනීමක් එක්කයි හම්බුනේ. මැන්නේ මොකෙන්ද? ඇහෙන්. පස්සයක් වෙලා. ස්පර්ශයක් වෙලා ස්පර්ශ සිදුනාට පස්සේ තමයි මේ සියල්ලක්ම ගොඩනැගෙන්නේ. එනිසා හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මෙතන බුදුරණන් වහන්සේ විග්‍රහ කරපු ස්පර්ශය මොකක්ද ඒක හැබැයි අපට තේරෙන්නේ ඇයි අපේ රාමුව ඉක්මවන ප්‍රතිපදාවක් හම්බෙච්ච තැනදී ඔක තේරුණා කියන්නේ සක්කාදිට්ඨි ඉක්මුණා. ඒක විග්‍රහ කරලා පෙන්නනවා. මෙතකින්ම සම්මාදිට්ඨියෙන් යුක්තයි. සද්ධර්මයට ආවා. එතකොට එහෙනම් මේ විග්‍රහය දෙන්නේ කුමක් එක්කද? ඊතරවන ප්‍රතිපදාවත් එක්ක. එහෙම නැතුව තමන්ට තේරෙන දෙයක් එක්ක නෙවෙයි. එතකොට නම් මේ ස්පර්ශය කියන කාරණාව හොඳට කල්පනා කරලා බලන්න වෙනවා. මේ ස්පර්ශය කියන කාරණාව කල්පනා කරන්න යමු වෙනොත් වේදනාවට හේතුව පස්සෙයි කියලා. පස්සෙට හේතු හොයාගන්න වෙනවා. ඒ හේතු හැමවීමත් එක තමයි ඒ නුන හටගන්නේ. බුදුරන් වහන්සේ මේ අංග 12ක් ප්‍රත්‍ය වශයෙන් කතා කළේ ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් සිදුවන නිසා. නැත්තම් බුදුරන් වහන්සේ වෙනස් විදිහට කතා කරන්න තිබුණා. ඒ මේ ගැළපීමක් එක්ක කතා කරේ. මේකෙන් එකට ප්‍රත්‍යක් තියෙනවා. එහෙනම් පස්සේ මොකද පුජ්‍යලියෙක් හොයාගෙන යනවා Tamanට තේරෙන කාරණාව ඔස්සේ. ඒ හොයාගෙන යන තැනදී ඒක හම්බවීම සක්කායදිට දුරු වීමයි. ඒ හම්බවීමේදී මේ කාරණා සද්ධාරු කියන සෝආකාර පරිද්දක දිටිනිඥානක්කන්ති රාම ඉක්මවලා ඒ කාරණාවට හම්බෙන්නේ. එහෙනම් එතනදී ඒ සියල්ලක්ම විතරකයකින් තොරව ප්‍රත්‍යක්ෂ බවට ඥානියත් එක්කයි හම්බෙන්නේ. සම්මාදිට්ඨිය, දුක්ඛ ඥාන, සමුදය නිරෝධය, මග්ගේ ඥාන, අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා හම්බ වෙලා. එය හම්බෙන්නේ මකට. විචක්ෂණය කරමින් මකට හම්බෙන්නේ. පරිමාසන සූත්‍රයෙන් පරිමාසනය කරන්න කියනවා. මේකට හේතුව මොකද්ද? ජාතියට හේතුව මොකද්ද? ජරා මරණයට හේතුව විමසන්න කියනවා. විමසද්දී හම්බෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව කියලා කෙනෙකුට හම්බුනොත් එයාට කියනවා ප්‍රඥාවන්තයා ධහමට පැමිණියා කියලා. එයා සෝතාපන්න වෙන්න වංගියේ නැහැ. හොයන්ගේ මොකද්ද? මෙන්න මේ සත්‍ය මේ හේතුඵල ධහම. සත්‍ය දැකීමට දුන නිර්වචනයකුයි සෝතාපන්න බව. අද අපට සත්‍ය නොදක සෝතාපන්න භවකට යන්න හදනවා. ඊළඟ බුදුරණවහන්සේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා මේ පස්සේටත් හේතුවක් තියෙනවා. ස්පර්ශයට හේතුවක් තියෙනවා. ස්පර්ශ හේතු සලආයතන ආයතන 6. එතකොට අසරූප විඥාන කියන මේ තුන එකතු වුණේ ඇසක් ඇතිතන සලායතන පච්චය පස්සෝ. දැන් හොඳට හිතලා බලන්න පටිසමුපාද විග්‍රහයත් එක්ක සලායතනය තියෙනවා නම් ඇස තියෙනවා. ආයතනය තියෙනවා නම් ඇස තියෙනවා. ආයතනය නැතිනම් ඇස නැහැ. සලායතනය තියෙනවා නම් ස්පර්ශය තියෙනවා. සලායතන නැත්නම් ස්පර්ශය නැහැ. එහෙනම් ඇස නැතිතන ස්පර්ශය නැති බව. මහා අත්‍යපදවම සූත්‍ර විග්‍රහයට ගිහිලා බලන්න අපි තේරුම් ගත්ත අපි දාගත් ස්පර්ශයත් එක්ක මේක ගැලපෙන්නේ නැති එක තේරුම් ගැනීම සඳහා මහා අත්‍යපදවම සූත්‍ර විග්‍රහ කරන මොකද්ද ඇසත් තිබිලා රූපයත් තිබිලා සමන්නාහාර යමුන් නැත්තම් විඥානීය පහළ වෙන්නේ ස්පර්ශ සිදු වෙන්නේ එතකොට දැන් අපි හිතාගත්ත කාරණාව එක දාලා බැලුවොත් පටිසමුප්පාදර ගැලපෙන්නේ නැහැ ඇයි ඇස තිබ්බනම් ස්පර්ශ හිතුණු විදියෙන්නේ කොහොමද? ඇස තිබුණා නම් ස්පර්ශය සිදුණු විදියෙන විදියක් නේ. පටිසම්පාද විග්‍රහ කරනවා සලායතන ප්‍රත්‍යයෙන් පස්සය. ඇස තියෙනවා නම් ස්පර්ශ සිදු වෙනවා. සිදු වෙන්නේ නැත්තේ නේ. හේතු ඇතිතන ඵලයේ තියෙනවා. කන තියෙනවා නම් ස්පර්ශය තියෙනවා. කන ඇතිතන ස්පර්ශය ඇත. හේතුව ඇති තැන ඵලය නිරුද්ධ වීමක් නැහැ. හේතු නැති තැනයි ඵලය නිරුද්ධ වෙන්නේ. ඇති තැන නෙමෙයි නැති තැන. හේතු නොඉපදීමෙනුයි ඵල නොඉපදෙන්නේ. ඉතින් ඇස ඇති තැන ඇස ඉපදිලා නම් ඇස හේතු වෙච්ච හේතු ඉපදිලා නම් ස්පර්ශය ඇති නොවි තියනවද? අපි තේරුම් ගත්ත ක්‍රමේ වැරදි නිසා අපි හිතාගත්ත ක්‍රමේ ඇස තියෙනවා රූපේ තියෙනවා සමන්මහර නැති නිසා ස්පර්ශය නෑ. හැබැයි එතන ස්පර්ශය නෑ කියන කාරණාවට අපි ගියොත් මේ ඇස කියන්නේ මේ ආයතනයත් එක්ක මෙන්න මේ කාරණාවටයි කියලා පටිසමුප්පාදයට ගැලපෙන්නේ. දැන් බලන්න අපට කොච්චර හිතන දේවල් තියෙනවද? යෝනිසෝ මනසිකාය කරන දේවල් තියෙනවද? එහෙනම් මෙතන පටිසමුප්පාද මේ ඇස ඇතිතන ස්පර්ශ තියෙනවා කියලා විග්‍රහය ගැන තේරුම් ගන්න කොච්චර හිතන්න තියෙනවද? මාත්‍යවදෝපම සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්නන්නේ ඇස් මේ ඇතිවෙන්න පදනම හටගන්න පදනම නැති බව නැතිවන්නේ නැතිවීම පිළිබඳව ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකේ ඉන්න කෙනාට මේ දහම් පෙන්වන්න. එහෙනම් හට නොගන්න බව කුළු ගන්නන්න. හට ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය කුළු ගන්නන්න. අන්න විග්‍රහ කරලා පෙන්වුවා. අපි හිතාගත්ත ස්පර්ශයට ගැලපෙන්නේ නැහැ මොකද අපි මේ ප්‍රායෝගික දහමට නෙමෙයි යොමු වෙන්නේ. අපි හැම වෙලෙම යොමු වෙන්නේ විතර්ක කිරීමකට පමණයි. අපි හැම වෙලෙම සද්ධාරුචි අනුසවාකාර පරිිතක දෙටිනිච්ඡානක් හන්තිර පමණයි යමුවන්නේ. දැන් අපි හිතනවා මොකද්ද? දැන් ස්පර්ශය හොයාගෙන යනකොට මේ ස්පර්ශය සාක්ෂාත් විය යුත්තක්නේ. නමුත් අපිට ඕක අදාළ නැහැ. අපිට තේරෙනවා නම් ඒ ඇති. ඔන්න අපි හිතනවා මොකද්ද හිතන්නේ? ආ දැන් ඇස නැහැ ඇස් දෙක පියාගෙන ඉඳ දැන් ඇස නැහැ රූපේ නැහැ. ආ දැන් ඒ නිසා ස්පර්ශය නැහැ. මොකද අපි දැන් ඇස් දෙක වහගෙන ඉන්නේ. ඒ නිසා ස්පර්ශය නැහැ. හැබැයි ප්‍රායෝගික අවස්ථාව මොකද්ද දැන්? ඇස නැහැ රූපේ නැහැ කියලා හම්බුනේ මන ධම්ම මනෝවිඤ්ඤාණ චිතන සිදුවෙච්ච ස්පර්ශයෙන් ගොඩනගී සංකල්පයක්. මන ධම්ම මනෝවිඤ්ඤාණයට ආව සංකල්පයකට ඇස නැහැ රූපේ නැහැ ඒ නිසා ස්පර්ශ නැහැ කියලා හම්බුනේ. නමුත් අපට ඕක අදාළනේ. අපට තේරෙනවනම් කොයි විදිහකට හරි හරි. මොකද අපට ප්‍රායෝගික ඕනේ නැහැ. කල්පනාවක් තිබ්බනම් ඇති. අන්න ඒ නිසා තමයි පටිසම්පාතිය රුම් ගන්න බැරි. අපි කොහොම හරි කැමති සද්ධාරුචනසෝ ආකාර පරිවිතක්ක දිටිනිච්ඡාන කන්දේ මට තේරුණා නම් ඇති. ඒ රාමුයි. දැන් අපි ස්පර්ශ තේරුම් ගත්තොත් ඔන්න දැන් ඇස මම ඇස් දෙක පියන්නේ ඇසත් නේ රූපයත් නේ ඒ නිසා විඥානි පහළ වෙන්නේ සමන්නාහන ඒ නිසා ස්පර්ශය නේ. නැත්නම් අපි හිතනවා මම මේකට ආස කරන්නේ නැතුව හිටියොත් මේකේ දිට්ඨියක් විතරක් හිටියොත් වර්ණ සටහන් ගත්තේ නැත්තම් ඔන්න අන්න ඒ දෙක එතකොට මේ ප්‍රායෝගික අවස්ථාව මොකද්ද? ඒක නෙමෙයි. මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එකතු වීමෙන් හටගත්ත ඒ පස්සෙයයි මා ප්‍රායෝගික අවස්ථාව. ඒ පස්සේ තුළ ගොඩනැගුණේ අන්න තමන්ගේ රාමුවෙන් තමන් දන්න ටික ගලප ගලප ගලප ගලප ඉදීමකුයි කරේ ප්‍රායෝගිකව සත්‍ය දැකලා නැහැ. විතරකයක් විතරයි. ඒකයි තේරෙන්නේ නැත්තේ. ඒකයි දහමට යන්න බැරි. ප්‍රායෝගිකට යන්නේ නැහැ. ප්‍රායෝගික වෙන්න යොමු වෙන්නේ නැහැ. කල්පනාවකට විතරක් යොමු වෙනවා. එහෙනම් මෙතන මේ ස්පර්ශයට පත්‍ය ආයතනය. ආයතනයේ තියෙනවා නම් ස්පර්ශය තියෙනවමයි. ස්පර්ශය තියෙන වේදනාව, තණ්හා උපාදානමේ තියෙනවමයි. අපි හිතන ආයතනයේ තිබ්බට ස්පර්ශය සිදු නොවේ. එතනින් එහා සිදු වෙන්නේ නැති වෙයි කියලා. ඒකයි රහතන් වහන්සේ ගැන කතා කරන්නේ හොගාලා. රහතන් වහන්සේ ගැන ලෝකේ කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. ලෝකේ ඉවහාරෙන් කතා කරනවා බුදුරණන් වහන්සේ කොට්ටිට සූත්‍රයෙන්. ඒතර ලෝකයේදී පෙන්වන විග්‍රහයක් තියෙනවා. ඉතින් අපි ලෝකේටම ඉඳගෙනම අපි තුල වර්ධනයක් නොවේ මේ දහම දාගන්න හදන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මහා අත්‍යවදම සූත්‍රයේ විග්‍රහයක බලන්න කොච්චර අපට හිතන්න දෙයක් තියෙනවද? එහෙනම් පින්වතුනි ඇස යම් මොහතක ඇතිද නැහැ. ඇස ඇතිතර මායя කිනෝ මායාගේ. ඇස නැතිතනයි මායාගේ නැත්තේ. ඇස නැතිතනයි ස්පර්ශ සිදු වෙන්නේ නැත්තේ. පටිසමුප්පාද න්‍යායක ගලපලා බැලුවොත් මහාත් පදම සූත්‍ර විග්‍රහයට යමු වෙලා ඒ පස්සේ ඇති වෙන විග්‍රහයට කලින් පස්සේ ඇති නොවන විග්‍රහයේදී පටිසමුප්පාදනේ ඇස ඇතිතන කියන න්‍යායෙන්නේ නැහැ. ඇස ඇතිතන ආවනම් පස්සේ තියෙනවා. එහෙනම් ස්පර්ශයේ සිදු නොවීම පිළිබඳ කුළු ගන්නඳ මහා ප්‍රඥා සාරිපුත් ස්වාමීන් වහන්සේ දුන්න විග්‍රහයක් ලෝකයාට. අපේ රාමුවට ගලප ගන්න එකක් නෙමෙයි. නමුත් අපි එච්චරට කැමති අපේ රාමුවට ගලප ගන්න. ආයතනීය සලායතනීය කියන කාරණාව තියෙනවා නම් ස්පර්ශය අනිවාර්යෙන් තියෙනවා. සලායතනීය කියන කාරණාව නැත්තම් ස්පර්ශ වෙන්නේ ඔය නුවණ ඇති වුණා නම් එයාට සම්මාදිට්ඨියෙන් යුක්තයි. බුදුරන් සාරිපුත් සනස් පැහැදිලි කරනවා. සලායතන ප්‍රත්‍යයෙන් පස්ස බව දැක්කම එයාට කියනවා සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා. ඉතින් අපි මේකට යමු වෙන්නේ නැතුව සලායතන ප්‍රත්‍යයෙන් පස්ස බව දැකීමට යමු වෙන්නේ නැතුව අපි අපට හිතෙන විග්‍රහයක් කරගන්න හදනවා. එතකොට මේ සලායතනය කියන කාරණාව දැක්කනම් සලායතනේ දකින්න අවශ්‍යයි නාම රූපය. දැන් බලන්න ඒක හොයන් යන්න සලායතනේ තේරුම් ගන්න තව තැනකට යන්න එහෙනම් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරපු මහා ආත්මදෝම සූත්‍රයේ සලායතන විග්‍රහයක් නාම රූපයෙන් හටගත් විග්‍රහයක් එක්නවද? අන්න නාම රූපයක් විග්‍රහ වෙන්නේ නැහැ එතන. නාම රූප කියන වේදනා සංඥා චේතන පස්ස මානසික හතර මහා ධාතු ක්‍රියාකාරීත්වය. එතන ඇස රූප කියනවා. සමන් ආහාරය යොමු නොවීම දනදී. නමුත් මේ කතා කරන තැන නාම රූපයෙන් හටාරන්න හැද්ද? නාම රූපයෙන් හටගත්ත හැක් නෙමෙයි විග්‍රහ කරන්නේ. ලෝකයාට දහම විග්‍රහ කරලා මේ හැදෙන හැටි කුළු ගන්නන විග්‍රහයක්. සලායතන පත්‍යයෙන් පස්සේ කියලා කෙනෙකුට දැනගන්න සලායතන හේතුවෙන් ස්පර්ශ ඇති වෙනවා කියලා තේරුම් ගන්න. සලායතන කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. අන්න ඒකත් හොයන කෙනාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. ආයතන හය නාම රූප මුල් කරගෙන තියනවා කියලා කෙනෙකුට හම්බුනොත් එයත් සම්මාදිට්ඨියෙන් යුක්තයි. නාම රූප කියලා කියන්නේ මොකද්ද? මේ නාම රූප පිළිබඳව හොඳ විග්‍රහයක් බුදුරන් වහන්සේ මේ සූත්‍රයත් ඊට පස්සේ මහා නිදානෙත් විග්‍රහ කරලා පෙන්නනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඉදං උච්චතාවසෝ නාමං චත්තාරිච මහා භූතං හතුනංච මහා භූතං උපාදාය රූපං උච්චතාවසෝ රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චතාවසෝ නාම රූපං එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒ වගේම හතර මහා ධාතු ක්‍රියාකාරීත්වය මෙන්න මේක කියනවා සලායතනට හේතුව. මහානිදාන සූත්‍රය ගත්තට පස්සේ මහානිදාන සූත්‍රයේ සලායතන කතා නොකර නමුරු ප්‍රත්‍යයෙන් පස්ස කතා කරනවා. එතකොට නාම රූපත්වයෙන් පස්ස කතා කරන තැනදී මේ බාලපඬිත් සූත්‍රය කතා කරපු දොයන් දොයන් පටිච්ච පස්සෝ මේ සලේ වායතනානි අන්න ඉති අයංච කායෝ බහිද්දාච නාම රූපං ද්වයන් ද්වයන් පටිච්චපස්ස සලේවායන අන්න ආයතන හයක ක්‍රියාකාරීත්වයක් එකම ස්පර්ශය මොකක් වීමෙන්ද නාම රූපයි විඥානයයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තමයි නාම රූපය කියන කාරණාව කුළු ගැන්වීම නාම රූපයක් කියන්නේ මොකද්ද වේදනාවක් සංඥාවක් චේතනාවක් පස්සයක් මනසිකාරයක් හතරම හදාතු ක්‍රියාකාරීත්වය මේක හම්බෙන්නේ විඥානයකට ඒතර නාම රූපය කියන එක දැකනම් සලායතනයට හේතුව නාම රූපේ බව. එහෙනම් ඒ දකිනකොට පස්සයත් හම්බෙයි. මොකද සලායතන හේතුව තියෙනවනම් පස්ස පස්සේ කියන ප්‍රත්‍ය තියෙනවා. ඒතර සලායතනෙට ප්‍රත්‍යත් නාම රූප වෙලා. ඒ නාම රූපය තුළ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තියෙනවා. වේදනා සංඥා, චේතනා, පස්ස මනසිකාර ඔක්කොම තියෙනවා. නාමකායේ පටික සම්පස්සේ රූපකාය අධිවචන සම්පස්සේ කියන විග්‍රහයේදී සලායතන කතා නොකර විග්‍රහ කරනකොට නාමයත් රූපයත් අන්‍යෝන ක්‍රියාකාරීත්වයේදී මේ පස්සේ කියන කාරණාව යෙදීම නාමයේ රූපය අන්‍යෝන් ප්‍රත්‍යය දැන් බලන්න මේවා කොච්චර අපේ රාමුවට නොගැලපෙන පැති කොච්චර තියෙනවද නුවණ තියෙන කෙනාට ඔන්න ඕකයි හම්බෙන්නේ. දැන් එයාට වැඩක් තියෙනවා කරන්න. මොකක්ද වැඩි? හිරු උදා වෙන්න කලින් සූර්යාලෝකය උදා වෙන කලින් අරුණ උදා වුණා වගේ ධර්මයේ එන තැන යන්න නුවණ තියෙන කෙනා යෝනිසෝ මනසිකාරයට උත්පාදයක් ඇති කරගත්තා. සක්කාය දිට්ඨිය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පෙන්වා දුන්න සත්‍ය දකින්න මාර්ගයට යොමු වෙන්න අවස්ථාව උදා වුණා. කුමක් එක්කද? මෙන්න මේ තමන්ගේ රාමුවට නොගැලපෙන විදිහට විග්‍රහයන තැනදී යෝනිසෝ මනසිකාරයක් කිරිය යුතු බව පටිපුච්ඡා විනීතා කං අත්තෝති මෙහි අර්ථය කුමක්ද විචක්ෂණය කරන්න අන්න එයා යොමු වෙනවා ඒකට යොමු වෙච්ච තැනදී තමයි ප්‍රඥා චක්කුසය ඇති වුණාම මේ ධහම දකින්නේ එතකන් දහම දකින්නේ. එහෙමනම් මේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන කියන එක නාම රූපයෙන් පස්සය කියන එක මෙන්න මේ විග්‍රහ පිළිබඳව දේශනාවේ තියෙන විදිහටම හොයන්නට ඕන. නාමයත් රූපයත් කියන එක කවදාවත් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකයි මහා නිදානික නාම කායේ පටික සම්පස්සේ. රූප කාය අධිවචන සම්පස්සේ වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. නාමයේ රූපය වෙන් වුණා නම් නාමයක් හෝ රූපයක් හෝ කිසිවක් යෙදෙන්නේ නැහැ. මොකද නාමයේ පටික සම්පස්සයක් එක්කත් රූපය ආදි වචන සම්පස්සයක් එක්කත් පැනවෙන්නේ. කිසි දෙයක් වෙන් කරන්න බෑ. වෙන් වුණා නම් නිවුණා. යෙදෙන්නේ නැහැ. කතා කරන්න බෑ. ප්‍රඥප්ති ඉවරයි. පැනවීම ඉවරයි. කිසිදු විදියකින් පණවන්න බෑ පැනවීම ඉක්මුණා. නමුත් අද මොකද කරන්නේ? ඉක්මවපු දෙයටත් අපේ මනසින් අපේ කෝණයෙන් පණවන්න යනවා. නාමයේ විතරක් හරි රූපේ විතරක් හරි දාලා. මේ පටිච්ච සමුප්පාද න්‍යාය අපි හිතන්නේ නැහැ. අපි එච්චරට අකමැති හිතන්නේ අපේ රාමුවට ගැළපෙන දෙයක් නෙවෙයි මේ ධහම කියලා හිතන්න අපි එච්චරට කැමති. මේ අපේ රාමුව ඉක්මවීමෙන් සක්කාදිට්ඨි ප්‍රහාණයෙන් සම්මාදිට්ඨි උපාදීන මේක හම්බෙන්නේ කියලා හිතන්න අපි එච්චර කැමති. ඒ නිසා තමයි මේ දෘෂ්ටි හටගන්නේ. ඒ නිසා තමයි බුදුවරුන්ගේ දහම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුලින්ම ඒ ශ්‍රාවකයෝ විසින්ම ධර්මය අතුරුදහන් කරන්නේ. එහෙනම් අපි බලන්න ඕන හොඳට කල්පනා කරලා මේ මූලික බුද්ධ වචනේ මේ විග්‍රහය එක්ක හොඳට තේරුම් ගන්න යමු වෙන්නට ඕනේ. යෝනිසු මනසික අරුත්පාදයට එක්ක. ඊළඟ නාම රූපේ හොයනකොට විඥාන හේතුව. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා නාම රූපයේ යම් කිසි කෙනෙක් හොයාගෙන ගියොත් නාම රූපයේ හේතුව හොයාගෙන ගියොත් හේතුව විඥානයයි. විඥානි හේතු වෙනුයි නාම රූපේ. මොකද නාම රූපයෙන් තේරුම් ගන්න බෑ විඥාන හොයාගන්න නැතුව. විඥාන හොයන්නට ඕන. විඥානි කියන්නේ මොකද්ද? චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඔන්න විඥාන කාය හය. එතන විඥානීය සලායතනට කලින් කියන්නේ විඥානීය කියන එක නාම රූප විඥාන ක්‍රියාකාරීත්ව දෙක සලායතන යටපත් වෙනවා. ආයතනයක් වෙනපත් වෙනවා. විවහාරේ චක්කු විඥානි. සම්පස්සේ කියන්නේ චක්කු විඥානියත් එක්ක. අස රූප රචේ විඥානි. බලන්න මේක මේ එකින් එක අපි කඩලා වෙන් කරලා අපි ගලපන එක ඉවරද? චක්කු විඥානි ස්පර්ශය කියන්නේ රූප ශබ්ද චක්කු රූප චක්කු විඥාන ප්‍රත්‍යයට. චක්කු විඥානය හේතු ප්‍රත්‍ය නාම රූපයට. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන. සලායතන විග්‍රහ වෙනවා චක්කු විඥානයත් එක්ක. මේ කාල කාලයත් එක්ක දාන නිසා මේ ධහම සම්පූර්ණයෙන්ම විනාශලියන්නේ ඒකයි. ෂණයක් අතීත ෂණයක් අනාගත කරුණු 12ක් කතා වෙනකොට 12 එකක් පස්සේ එකක් මෙන්න මේ විග්‍රහය යන නිසා ඒ විග්‍රහයේ ඉන්න තාකල් බුදුරණවහන්සේ පෙන්නපු විදිහට මේක හම්බෙන්නේ එයා දෘෂ්ටියකට යනවා යනවා යනවාමයි. දැන් මේකෙම තේරෙනවනේ එහෙම විග්‍රහයට ගියොත් ගැලපෙන්නේ නැහැ. කොහොමද ගැලපෙන්නේ? විඥානීය කලින් චක්කු විඥානීය, විඥානීය චක්කු විඥානීය, ඊළඟට සලායතන ඊට පස්සේ, ඊළඟට සලායතන ඊපස්සේ චක්කු සම්පස්සේ කියනකොට ආ චක්කු විඥානීය. ඊළඟට සම්පස්සේ කියන්නේ පස්සපත්තියෙන් පස්සයට හේතුව අහපව් නාම රූපයේ කියනකොට සලායතනයත් එක්ක නාම රූපය කියනවා නාම රූපේ තායි පස්සේ තියෙනවා ස්පර්ශය එතකොට මේ අර එකින් පස්සේ එකක් කියන කාරණාවට යමුනහම මේක ගැළපෙන්නේ ඊට පස්සේ ගැළපෙන විදිහේ විග්‍රහයකට දාගන්නවා හැබැයි නුවණින් යුක්තව කෙනෙක් කල්පනා කරොත් ඒක ගැළපෙන්නේ නැහැ මෝඩ කෙනාටයි ඒක ගැළපෙන්නේ එතන මේ නාම රූපයක් කියන එක හැමෙන්නේ චක්කු විඤ්ඤාණෙත් එක්ක. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ද්වේතානපස්සන සූත්‍රයේ. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සත්‍යත්ති වඤ්ඤති. අනාත්ම ලෝකයේ ආත්මසින් බැසගෙන ලෝකයා ආත්මේ නාම රූපයට බැසගෙන මේ ඇත්තයි කියලා හිතනවා. ඉදං සත්‍යන්ති වඤ්ඤති. නාම රූපයට බැසගෙන. එතකොට මේ නාම රූපයට බැසගත්තා කුමක් එක්කද? නව රූපයක් හම්බුනේ විඥානය එක්ක. අර පංචපාස්කන්ධ ක්‍රියාවලිය පැන නැගීම. මේ ප්‍රත්‍යයයි මේ කුළු ගන්නන්නේ. මේ ප්‍රත්‍යය කුළු ගන්නන විදිහ අපට නුවණ හම්බෙන්නට ඕනේ. ඒ හම්බෙන තැනදී. බලන්න තම තමන් කල්පනා කරලා අපි මේ අපේ රාමුවට නොගැලපෙන විග්‍රහයක්, ඊතරවන විග්‍රහයක් බුදුරණවහන්සේ දුන්නට අපි අපි ගැන හොයලා බලන්න අපි කොච්චර කැමතිද ඔය කියපු කාරණා ඔක්කොම මට ගැළපෙන විදිහට හම්බුණා කියලා තේරලා සතුටු වෙන්න. තමන්ගේ කොනෙත් එක්ක. ඒ හැඟීම තුලම තියෙනවා මොකද්ද? සත්‍ය හොයන්න ඕන නැති බව සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඕන නැති බව. ඒ විචක්ෂණයේ උත්පාදයක් වෙන්නේ. පටිපුච්චා විනීතා උත්පාදයක් වෙන්නේ. යෝනිසමනසිකාර උත්පාදයක් වෙන්නේ. ඉතින් මගනේ සම්මාදිට්ඨියනේ. සාවධාන වහන්නේ සිහියනේ, වීරියනේ, ඉවසීමනේ. එහෙනම් මේ පටිච්චසමුප්පාද විග්‍රහ කරපු මේ සම්මාදිට්ඨි සූත්‍රේ මෙන්න මේ විදිහට විග්‍රහ කරගෙන යනවා නාම රූපයට ප්‍රත්‍ය විඥානීය බව විඥානීය නාම රූපය හටගන්නවා. නාම රූපයෙන් සලආයතන මෙන්න මේදී විග්‍රහයක් පැහැදිලි කරලා දුන්නා. ඉතින් එතනින් එහා ටික අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. විඥාණයට හේතුව සංස්කාරය, සංස්කාරයට හේතුව අවිද්‍යාව ආදී ඉතුරු කොටස් ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේ කාරණා සම්බන්ධයෙන් ඇති ගැටලු සාකච්ඡා කරන්න දැන් අවස්ථාව දරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ දැන් ඔබ වහන්සේ මෙතන අර ප්‍රතිසම්පාදයම කියාගෙන යනකොට දැන් මේ සමහරක් අය විග්‍රහ කරනවා මම අහලා තියෙනවා දැන් ওই නාම රූප විඥාන කියන එතන නාම රූපය කියන එකේදී අර ඒ නාමයේ තියෙන වේදනා සංඥා ඒවා එතන වේදනාව ඔය සැප දුක් අදුක්කම සුඛ කියලා. මේ ඒ විදිහට ගිහින් ඒක ඒක නිසා සංඥාව එනවා එතකොට ඒ අනුව සංඥාව අරගෙන ඒකින් චේතනා පහර කරලා එහෙම කියලා ඉතින් ඒක එහෙම වෙන්න බෑ නේද මොකද මෙතන චක්කු විඥානයක් එක මේ හැමතිස්සෙම එතන නාම රූපේ අර දයම් පටිච්ච වෙන්නේ එතකොට මේ ඒ විදිහට ගන්න බෑනේ නේද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මම ඒක පැහැදිලි කරලා දෙන්න. ඊට සරණයි. ඊට සරණයි. දැන් අපි කතා කරන්න යෙදුන අර නාම රූප කියන කාරණාව පිළිබඳ මෙහෙම විග්‍රහයක්. ඒ තමයි ඔබට මගේ කටහඬ ඇහෙනකොට මේ අනෝදස්සී ස්වාමීන් වහන්සේ කියලා හම්බෙනවා. එතකොට ඒක ස්වකීය රාමුවත් එක්ක හම්බෙන දෙයක්. ඊළඟට දැන් මට අම්මා දකිනකොට හම්බෙන එකක් තියෙනවා. මේ මගේ අම්මා කියලා. එතකොට එතනදී ඇස රූප විඥාන එකතු වුනහම එකතු වෙච්ච දේ එක රූප සම්පස්සේ කියලා 13 ආනත සූත්‍රයේ තියෙනවා. ඒකත් එක හම්බෙන කාරණා තමයි වේදනා සංඥා චේතනා ආදී ඒ කාරණා එක අපට යම්කිසි විදිහට ඒක සැප දුක දුක්ඛම සුඛ වශයෙන් චක්කු සම් රූපන් දිස්ව හති මුට්ට එතන විග්‍රහ කරනවා හිත හැසිරෙන දැන් 18ත් එක්ක ඇසින් රූපයක් දැකලා හිත ඒ ආකට හැසිරවන විග්‍රහය. ඔන්න ඔය විග්‍රහයත් එක්ක කතා කරාම ඒ කියපු කාරණාව ගලප ගන්න පුළුවන් වෙනවා. ඒක ලෝකයේ මට්ටමේ. නමුත් බුදුරණවහන්සේ විග්‍රහ කරපු මම තව කාරණාවක් පැහැදිලි කරා. අයංච කයෝ බහිද්ධාචනාම රූපං කියලා මහා නිදාන සූත්‍රයේ මේ බාල පණ්ඩිත සූත්‍ර විග්‍රහයත් එක්ක. ඒතර එතනදී පටිසම්පාදිස් මතු කරනෝනේ පස්සේ කියනකොට මේ බහිද්දා නාම රූප කියන එක දැන් අපි දාගන්න එකත් එක්ක කතා කරන එක බාහිද්දා නෙමෙයිනේ. මගේ මම සහ මගෙන් පිට. මම සහ මගෙන් පිට ගත්තට පස්සේ ওই විග්‍රහය ගැලපෙනවා. මම සහ මගෙන් පිට. මොකද එතනත් පැවැත්මකට සොකී රාමෝක් එක පැවැත්මක් තියෙනවා. මම සහ මගෙන් පිට කියලා. හැබැයි මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් පටිච්චසමුප්පාදේ කතා කරනකොට එතන මමත්වය ඉක්ම වෙන විදිහේ විග්‍රහයක් හම්බෙන්නට ඕන. ඉතින් එහෙම විග්‍රහයක් හම්බෙන තැනදී මම කියන කාරණා නොයදෙන බව විග්‍රහය හම්බෙන තැනදී මේ මහා නිදාන සූත්‍රය නැත්නම් පටිච්චසමුප්පාද විග්‍රහ කරලා පෙන්නන තැන්වල ඒ නාම රූපය විග්‍රහ කරන තැනදී ඒ කිසිදු විග්‍රහයක් කරන්න බෑ මොකද එහෙම විග්‍රහයකට ගියාම අර සක්කාය දිට්ඨියක හැදෙන නැත්නම් අනාත්මය හම්බෙන ඒ කාරණාව හම්බෙන්නේ සාමාන්‍යයෙන් මට හම්බෙන ස්පර්ශයක් කතා කරනකොට සාමාන්‍යද ලෝකේ අපි තේරුම් ගත්තේ මොකද ඒකත් පැවැත්මක් ලෝකේ කියන්නේ අපට අපේ ලෝකෙට හම්බෙන. ඒතකොට ඒ කාරණාවේදී ඒක ගැළපේවි. සැප දුක දුක්ඛම සුඛ හම්බෙන හැටි විග්‍රහ කරනකොට චක්කුණා රූපන් දිස්සා සෝමන සට්ටානං රූපං උපවිචරිත ආදී වශයෙන් මේ ලෝකේ හම්බෙන තැනදී නමුත් හේතුප්‍රත්‍ය ධර්මයේ හම්බෙන තැනදී ඒ කාරණාව එදෙන්න විදියක් නැහැ. මොකද ඒක බුදුරණවහන්සේ විදියට කතා කරලත් නැහැ. එහෙම යෙදුනොත් එහෙම ඒක පටිසමුප්පාදයේ කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍යයට ගලපන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕන හැම වෙලෙම හැම දෙයක්ම මේ බුද්ධ වචනයත් එක්ක එතනදී ප්‍රායෝගිකව අපට ඒක හම් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපි අවබෝධ නොවි අපට ඒ කාරණාව පිරිසිදු හම් වෙන්න විදියක් නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපට ගැළපෙන විග්‍රහයක් හම්බෙනවා නම් අපි අවබෝධ නොවින්නේ අපට හම්බෙන්නේ. එතකොට අපේ අපේ ලෝකේ අපේ කෝණට හම්බෙච්ච දෙයක් සද්ධාරු චනසව ආකාර පරිවිතක දිටිනිඥානකන්ති එක. එහෙනම් මේ කරුණ සියල්ලක්ම හම්බෙන්නට ඕන නැත්තේ අපි විශේෂත්වයක් ගිය තැනදී අන්න එතනදී ඥානිය හටගන්නේ. නාම රූපේ ඥානං නාම රූප සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන ඒ කාරණාව හම්බෙනවනම් ettavataapiko අවසෝ සම්මාදිට්ඨිය. එතකන් සම්මාදිට්ඨිය. අන්න එහෙනම් ඒකාදම් හම්බුණා නම් සම්මාදිට්ඨියෙන් යුක්තයි. අනික ඒක වෙන විදියකින් අහපව විග්‍රහ කළා පෙන්වන්නත් බෑ. මොකද හේතුව බුදුරණවහන්සේ මේ ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාව දෙන්න පුළුවන් උපරිම දේ තුලින් තමයි ඒ දුන්නේ. ඉතින් ඒ නිසා පටිසමුප්පාදයේ තුල විග්‍රහ කරන තැනදී මේ අන්‍යෝන්‍ය පැවැත්ම විග්‍රහ කරන තැනදී ලෝකයේ සත්‍ය නොදකීමෙන් ගොඩනැගෙන විග්‍රහය පෙන්වන තැනදී ඔහොම විග්‍රහයක් අපට යොදන්න බෑ. දේශනාවේ බුදුරණවහන්සේම විග්‍රහ කළා නෑ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේ අද දේශනාවේදී පැහැදිලි කළ විදිහට ස්වාමීන් වහන්සේ දැන් මම තේරුම් ගත්තා මේ විදිහට සම් සලායතන ඇති තැන ස්පර්ශය. සලායතන නැත්නම් ස්පර්ශයක් නැහැ කියන විදිහට. ඒ ප්‍රමාණකින්ම සම්මාදිට්ඨිය එළඹෙනවා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. නමුත් අපි සාමාන්‍ය විදිහට ලෝකයේ දිහා ලෝකයේ තුලින් බලන විදිහට බලනකොට සාමාන්‍යයෙන් දැන් අස්ස රූප සහ චක්කු විඥානය ඇති තැන ස්පර්ශයක් කියලා ගන්න. ඉතින් එහෙම කීම වැරදි කියලා වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ සාමාන්‍යයෙන් මහා හත්තිපදිම සූත්‍රයට අනුව සමන්නාහරෝ, රජ්‍යෝ සමන්නාහරෝ කියන එක තිබිය යුතුයි. එහෙනම් එතන ඒක තිබුණ නැත්නම් ස්පර්ශයක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තා. ඒ මේක ඒ සද්ද සමානාහාර සමානාහාර කියන එක තේරුම් ගන්න එන්නේ මන ධම්ම මනෝ විඥානය. සාමාන්‍යයෙන් එතන පොඩ්ඩක් පැහැදිලි කළ දෙන්න මේ විදිහට හිතුවත් වැරදි නේද ස්වාමීන් වහන්සේ කියන එක මට තේරුනේ ඒ විදිහටයි කියන එක හරිද ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් එතන තේරෙන්නේ හරියට කොහොමද හිතන්න ඕන විදිය හරියට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කළ දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් එහෙම හිතන එක වැරදියි. මොකද ඇත්තටම මනෝවිඤ්ඤාණයක් කියන මන දැන් මනෝවිඤ්ඤාණයක් සමන් ආහාරය කියන කාර්යය. එතකොට අපි සම්පූර්ණයෙන් මේ සලායතන ක්‍රියාකාරීත්වය කතා වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් මහාත්‍ය පදම සූත්‍රයේ විග්‍රහයේදී ඇස රූපය ඇතිවතියේදී සමන් ආහාරය දෙන්නේ නැතුව ස්පර්ශ සිදුවෙන්නේ නැහැ කියලා විග්‍රහ කරනවානේ. පටිසමුපාදයේදී ඇස ඇති තැන සලායතනේ තියෙනවා. එතකොට හැබැයි ඇස කියන්නේ මොකද්ද? නාම රූපපත්ති. අන්න එහෙනම් ඒකත් එක බලන්න වෙනවා. මෙතන විග්‍රහ කරපු ඇස කියන්නේ නාම රූපපත්තියෙන් තියෙන දෙයක්ද? ලෝකේ ලෝකයට විග්‍රහ කළ දෙන පැහැදිලි කිරීම. ඒකයි බුදුරණවහන්සේගේ දහම තියෙන්නේ ප්‍රඥාවත් එක්ක යමු වෙන්න හැබැයි ඉන්න තැනින් පටන් අරගෙන. එතන ඇහැ විග්‍රහ කරන්නේ නාම රූප විග්‍රහයත් එක්ක නෙමෙයි. මොකද නාම රූප විග්‍රහයේදී වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හතර මහරහත් ඔක්කොම හම්බෙන්නට ඕනේ. එහෙනම් ඒ ඇහැ හම්බෙන්නට ඕනේ වේදනාව සංඥාව චේතනාව පස්සේ මනසිකාරයත් එකයි ඒ අහමුණොත් එතනින් තමයි සලායතන ප්‍රත්‍යයෙන් පස්සේ වෙන්නේ. නැත්තම් සලායතනයක් වෙලා නැහැ. ලෝකයේ අපේ විවහාරයේදී අන්න හට නොගැනීම පිළිබඳ විග්‍රහය දෙන්න යමු වෙනවා. එතකොට එතෙන්ද යමු වෙන්නේ නම් පස්සේ සිදුවන්න පදනම සිදු වෙලා නැහැ නේද? පස්සේ සිදුවන්න කියන්නේ ඇසවස්සේ පස්සේ සිදුවන්න. ඇසවස්සේ පස්සේ සිදුවන්න පදනම සිදු වෙලා නැති නිසා චක්කු සම්පස්සේ සිදු වෙන්නේ නැහැ. ඊට අදාළ පදනම කියන්නේ ඇසක් ඇති බව හම්බලන්න හැබැයි අපි තුල වර්තමානයේ තුල අපි හිතමු කෙනෙක් ඇස් දෙකක් පියාගෙන කන් දෙකත් ඇහෙන්නේ නැතුව අපි තුම් අසඤ්ඤත අරූප සමාපත්තිය එකක්වත් ගෝචර නැතුව ඉන්නවා. හැබැයි අපි එතන මනදම් මනෝවිඥාන එක්ක මේ පටිසම්පාද ක්‍රියාකාරීත්වය සත්‍යන දැකීමත් එක්ක ක්‍රියාත්මක වෙලා. සත්‍යන දැක ඒක එතන ඉන්න කෙනාගේ තියෙන විතරකයකට හම්බෙන එකක් නෙමෙයි. ඒක නුවණට හම්බෙන දෙයක්. එහෙනම් මේ සමන්නාහාරය කියන කාරණාව දැන් අපි ගත්ත කිම් මූලක සූත්‍රය. ඡන්ද මූලක අසබ්බේ ධම්මා. මානසිකාර සම්භව අසබ්බේ ධම්මා. පස්ස සමුදය සබ්බ. ගොඩක් විග්‍රහ තියෙනවා. ඡන්දේ මානසිකාරය. එතකොට එහෙනම් මේ විඥාන පාතු භාවයට විඥානීය ඇති වෙන්න තව විග්‍රහයකින් ගියොත් එහෙම අවිජ්ජා සංඛාර අචේතන විඥාන පාතු භාවයේ තියෙන්නේ. මානසිකාරයෙන් නෙමෙයි. හිතින් ඒ කියන්නේ අපි මනෝවිඥානීය කතාවක් නෙවෙයිනේ. චක්කු විඥාණයට දැන් අපි කතා කරා විඥාණයට හේතුව කතා විඥානීය නාම රූපයට හේතු බව ඊළඟට කතා කරන්න තියෙන්නේ විඥානීය ඇති වෙන්න හේතුව. අවිද්‍යාව සංඛාරය. වෙන දෙයක් නෙමෙයි විඥාණයට හේතුව. නාම රූපයත් කතා කරන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කතා කරනකොට ඒ ඒ දෙක එකට පවතින අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය විඥාණයට හේතුව හැටියට හම්බෙනවා අවිද්‍යා සංඛාරය. එහෙනම් අවිද්‍යා සංඛාරයේ නුයි අතන විඥාන පාතු භාවය හම්බෙන්නේ. ඇස රූප ඇසේ විඥාන, චක්කු විඥාන එන්නේ අවිද්‍යා සංඛාර නිසා. ඒ ඇතිතන තමයි අවිද්‍යාව ඇතිතනයි චක්කු විඥානය හම්බෙලා තියෙන්නේ. එතනදී චක්කු විඥාන ඇතිතන තමයි විඥානියත් එක්ක මොකද්ද? නාම රූපේ සලායතනය වෙලා තියෙන්නේ. ඒ සලායතනයත් එක්ක තමයි පස්සේ හම්බෙලා තියෙන්නේ. එහෙනම් මේ චක්කු විඥානයේ පාතු භාවය වුණාමයි පස්සේ සිදුවෙන්නේ. ඒ පස්සේ සිදුවෙන්නේ සලායතනේ පාතු භාය වුණා. එහෙනම් සලායතනේ ඇති වුණේ චක්ක විඥානියත් එක්ක. චක්ක විඥානිය ඇති වෙන්න හේතු වුණා අවිජ්ජා සංඛාර කියන කාරණා ටික. අවිජ්ජා සංඛාර නැත්තම් චක්ක විඥානියක් නෑ. ඒතකොට බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ ඒක. චක්ක විඥානියට හේතුව සෝත විඥානියට, ගාහන විඥානියට, ජීව විඥානියට, කාය විඥානියට, මනෝ විඥානියට හේතුව මොකද්ද? සංඛාරේ. ඒකට හේතුව අවිද්‍යාව. එහෙනම් අපි ඒ ක්‍රමයටයි කල්පනා කරන්න ඕනේ නැත්තේ. බුදුරණවහන්සේ කියලා දුන්න විදිහට. වෙන විදි අපට තේරුණා කියලා වැඩක් නැහැ. අපට තේරුණා අපට ගැලපුණා කියලා ඒ කාරණාව ලෝකෙන් ඊතරන ප්‍රතිපදාව නෙමෙයි. බුදුරණවහන්සේ කියලා දුන්න ප්‍රතිපදාව හම්බෙන්නට ඕන. ඒකනේ යෝනිස මනසිකාර උත්පාදයක් කියන්නේ. හොඳයි තේරුවන් සරණයි. තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ ප්‍රශ්නෙට කලින් උත්තරේ දුන්නා දන්න මම පොඩ්ඩක් විසන්දි වුණා ඉඳ අහන්නේ මේ මෙතන ඉති අයංච කායෝ බහිද්දාච නාම රූපං කියන්නේ අයංච කායෝ කියන්නේ මොකක්ද අතන අර්ථය මොකද ආයතන කය මිස්මතු වෙන ඉඳ එතන කාය ආයතනේ ගන්න එක නම් ඒක විතරක් ගත්තොත් වැරදිනේ එතකොට මොකද්ද එතන ඒකෙන් අදහස් වෙන්නේ කියලා පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි එතන බාලපණ්ඩිත සූත්‍රයේ පැහැදිලි කරනවා ඉති අයංජකායෝ බහිද්දාච නාම රූපං දොයන් දොයන් පටිච්ච පස්සෝ සලේව ආයතනානි කියලා. ආයතන හයම කුළු ගැනෙන්න විග්‍රහ කරන්නේ. මේ කයත් බාහිර නාම රූපත් දෙක දෙක හේතු වීමෙන් පස්සෙන් දොයන් දොයන් පටිච්ච පස්සෝ අන්න සලේව ආයතන ආයතන හයම හම්බෙනවා කියලා. එනම් මේ කාය ආයතනයක් කියන එක නෙමෙයි. දැන් අපට හැම වෙලෙම හම්බෙනවනේ මම ඒක විග්‍රහ කරේ තේ මම සහ මගෙන් පිට කියන එක නෙමෙයි මේ විග්‍රහ කරන්නේ. මේක තමයි මේ හේතුපත්ති විග්‍රහ කරන දෙන තැන බුදුරණන් වහන්සේ. එතකොට ඉති අයංච කායෝ කියනකොට තව බුදුරණන් වහන්සේ විග්‍රහ කරන තව තැන තියෙනවා සවිඥානකේ කායය කියලා. විඥානීය පහළ වෙන. කියන්නේ විඥානීය සහිත. විඥානීය අපේ කය කොතනකවත් තියෙන එකක් නෙමෙයිනේ. දැන් විඥානේ කොහෙද තියෙනවා කිව්වොත් අර සාති භික්ෂුවගේ කතාවට ගැලපෙනවා. භවයෙන් බටන විඥානයක් තියෙනවා කියන්නේ. ඒක කොහෙද අපි තියෙන එකනේ. සවිඥානික කය. මොකද්ද සවිඥානික කය වෙන්නේ? චක්කු චක්ක විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. ඔන්නෝක තමයි සවිඥානය. ඒ කියන්නේ මේ විඥානය කියන්නේ ඒ ඒ කාරණාවේ හටගත්තේ. එතකොට එහෙනම් විඥානය ඔන්න ඔය කාරණාවට තමයි ගෝචර වෙන්නේ. එහෙනම් ඒ ඒ විඥාන ගෝචර කාය අන්න එකට කියන ආද්‍ය. මොකද අපි හැම එකම ආධ්‍යාත්මික ග්‍රහ කරන්නේ. ඒ කාරණාවත් එක. එතකොට ඒ කාරණාව තමයි ඉස්මතු වෙන්නේ එකයි සලේ ආයතන නිරන්දයන් දෙක දෙක පැත්තෙන්. ඔය ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රසය කය පහස මන ධම්මනෝ මන ධම්ම මෙන්න මේ විදිහට ඒ කරුණු පාදක කළාන ආයතන 6 ආයතන 6 කුළු ගැන්වෙනවා. ආයතන 6 හම්බ වෙනවා. එතකොට මේ ආයතන 6 හම්බ වීම කියන කාරණාව එක තමයි ඔන්න මට රූපයක් හම්බුනහම ඒ රූපේ මොකද්ද කියලා අන්න ඊට පස්සේ තමයි අපි රූප සම්පස්සෙක මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. හැබැයි අපි ස්පර්ශය දාගන්න යනවා අන්න ඒකත් එක්ක. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා එතන කාය ආයතනයක් කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ සලේව ආයතනනි කියලා ආයතන 6ම විග්‍රහ කරලා පෙන්නනවා. ඉති ආයත කායෝ කියන කාරණාව සවිඥානික කය කියලා විග්‍රහ වෙනවා. ඉතින් මොකද නාම රූපයට හම්බ වෙන්නේ කොතනද විඥාණයනේ. එතකොට මෙන්න මේ තමයි බුදුරණවහන්සේ චක්කසෝත ගාන ජීවා කාය මන විඥානේ කුළු ගැන්න විදිහට මේ සලායතන කුළු ගැන්න විදිහට තවත් ප්‍රඥාව ඉස්මතු වෙන විදිහට මේ විග්‍රහයක් බුදුරණවහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් අපේ යෝනිසෝ මනසිකාර්ය ඇතිවීම පිණිස විචක්ෂණයේ පිණිස උපකාර කරගන්නට ඕනේ. ත්වන් සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ. අර දැන් ඔය ඉදිරියට මේ නාම රූපේ තියෙන මානසිකාර කියන එක දැන් අපි සාමාන්‍ය ලෝකේ කතා කරනකොට එතකොට ඒක අර නිකන් සත් තියෙනවා කුසක් තියෙනවා අර මනසේ කාර්යය යෙදුන්නේ කියලා කියනකොට ඒක උද්ගලත්වයෙන් ගත්ත එකක්නේ දැන් මෙතන පටිච්චසමුපාදය යනෝ විමසනකොට ඒක මේ එහෙම සම්බන්ධයක් කියන්න බෑ නේද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මේ සාධ්‍යෝ සමන්නාහර කියන එක Ehm, පොඩ්ඩක් අනේ එතනත් පොඩ්ඩක් ඒකේ අර්ථයක් පොඩ්ඩක් ඒ කියන්නේ නිකන් මම අර වෙනත් පොතක කියුවා පොත ඒක කියන නිකන් අර ඒ එයින්ම උපදින කියන්නේ ඒක සිත් වෙනකොටම එයින් ඇතිවන දෙයක් කියන එකක් වගේ තේරුමක් ගන්න එතන හරියට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි. තජ්ජෝ සමන්නා තජ්ජ කියන්නේ ඒන් කියන එක තමයි. සමන්නාහාර කියනකොට ඒක වචන ගොඩක් ඉතින් අර්ථ දෙනවා. සමන් බොහෝ ආහාර ගොඩකින් සමන්නාගිත වගේ දහසකුත් ගන්න පුළුවන්. දැන් එතනදී ඇත්තටම අපි මුලින්ම අපි කල්පනා කරන ක්‍රමයට නම් අපට හම්බෙන්නේ පුජ්‍යලයක් එක්ක. එතන හේතුපත් ධර්මයේ කුළු ගැන්වෙන්නේ නැහැ. පරිසම්පාදේ හම්බෙන්නේ නැහැ. අපි අර ඉස්සලා කිව්ව එකයි අපි අයි අකමැති වෙන්නේ හිතනද එතන සමන්නාහාරය සහ විඥාන පාතභාවය කතා කරනකොට එයින් හට ගැනීම කියන කුළු ගැන්වෙන කාරණා විග්‍රහ කරනකොට විඥාණයට ප්‍රත්‍ය හොයනද අපට හිතෙන දෙයක් දාන්න යන්නේ ඇයි කියන එක. විඥානේ විඥානීය පාතභාවයට අපට හිතන දෙයක් දාන්න යන්නේ. අපි අපට හිතන දේවල් දාන්න යන දේ තුළ කොච්චර වැරද්දක් තියෙනවද? විඥාන පාත භාවයට හේතුව මොකද්ද? අවිජ්ජා සංකාර. අපි හිතෙන් දෙන්නේ නැහැ. අපි ඒකට යමු වෙන්නේ නැතුව අපේ පුජ්‍යලත්වයට තේරෙන විග්‍රහයක් දෙන්න හදනවා. හැබැයි එහෙම දෙන්න හැදුව තැනදී මොකද වෙන්නේ? අර අර අර්ථය හිත යෝනිසෝ මනසිකාර්ය කරලා ස්පර්ශයේ තේරුම් ගත යුතු සම්මාදිට්ඨියත් එක්ක තේරුම් ගත යුතු අවස්ථාව හිමි වෙනවා. ඒ සම්මාදිට්ඨිය දැන් සම්මාදිට්ඨිය සූටි තේරුණානේ පස්ස පැහැදිලිවම. පස්සේ තේරුම් ගත්තනම් පස්ස සම්මුදේ සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ අවස්ථාව ඇති වෙන්න හේතු වෙනවා යෝනිසමනසිකාරය. ඒ යෝනිසමනසිකාට ඉඩ නොදී අපේ රාමයේ බුදුරණවහන්සේ කියපු දෙයට යන්නෙත් නැතුව අපේ රාමුවට අපි යමක් දාගෙන සතුටු වෙනවා තේරුණා කියලා තවත් ගලපණ්ඩත් වෙනවා තේරුණා කියලා. හැබැයි සක්කාය දිට්ඨිය දුර වෙන මාර්ගය හම්බෙන්නේ නැතුව. එහෙනම් මෙතන පැහැදිලිවම විග්‍රහ කරන්න පෙන්නනවා. පටිසම්පදත් එක බලනකොට මේ විඥාණයට සංඛාර අවිජ්ජා හේතු වෙලා තියෙනවා. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ හට නොගන්න ආකාරය කුළු ගන්නලා පෙන්වුවේ. නැතුව මේ ඉබේ හටගත්තේ දැන් අපට හිතනවනේ දැන් ওই කාරණා බලනකොට ආ දැන් එහෙනම් මෙතන අවිද්‍යාව නැතුව මේ ඉබේ තියෙන يعني නිකන් තියෙන එකක් තියෙනවා ඇස රූපය. අන්න එකපාරටම මේ මොකක් හරි වුණාට පස්සේ අර සමන්නාහාරය ඔටෝ ඇවිදින්න නැත්නම් ඉබේ ඇවිදින්න. අ හේතු අ හේතු අපච්චය වශයෙන් හිතපත් සහිත නැතුව ඇවිදින්න ඒක ඒකට හේතුවක් නැහැ නේ. ඒක නිකම් වෙනවා. නිකම්ම ආව ගමන් අන්න ස්පර්ශය දිනනවා. එතකොට අ හේතු අපච්චය කියන අර මේ චිත්ත ආයතන සූත්‍රය වගේ. හේතුපත්‍යකින් තොරවනේ. ඒ සමන්නාහරට හේතුවක් නැහැ. ඒ කියන්නේ විඥාන පාත භාවයේ සමන්නාහරයට වෙන හේතුවක් නැහැ. ඒක අර මේ නිකම්ම අ හේතු අපච්චයෙන් එන එක. අන්න ඒකට යොමු වෙනවා එතකොට. එතකොට හේතුප්‍රත්‍යයත් එක්ක එතෙන්ද දාගන්න යනකොට අන්න බුදුරණන් වහන්සේගේ දාපු ධර්මයත් එක්ක විමසනකොට අන්න අවිද්‍යා සංකාර කියන කාරණාවක් හම්බෙන්නට ඕනේ. කොතනකවත් වෙන විඥාණයට විඥාන පාතු භාවයට හේතුවක් දීලා නැහැ. විඥාන හට ගැනීමට. අපට හිතන හේතුවකට ගිහිල්ලා බෑ විඥානය හටගන්න හේතු වෙන දේ. නැතුන් අපි අපි කරන මානසික මම පුජ්‍යලයක් කරන එකක් එක්ක යනකොට මේ පටිච්චසමුපාදයේ ඒ කාරණා ඒකට මන ආයතනයත් එක්ක දැන් ඔතන මන ආයතනයත් ඇතුළත් කරනවනේ සාරිපුත්‍ර සායනස. මනයි ධම්මයි මනෝවිඥාණය. දැන් එතන දැන් අපි හිතමු කෙනෙක් හිතනවා ඇස රූප ඇසේ විඥාණයට ඔන්න අපි මනෙන් කල්පනා කරන එක. ඒත් මනයි ධම්මයි මනෝවිඥාණයට. ඒ එතන මනෝවිඥාණي හටගන්න හේතු වෙච්ච සමන්නාහාරක මොකෙන්ද කල්පනා කරන්නේ? ඒතර බලන්න කොහෙන් ගියත් අපි වැරදි කාරණාවකට යන්නකොත් තව පැත්තකින් පැටලෙනවා. මනයි ධම්මයි මනෝවිඥාණය ආයෙත් මනස කී. එතකොට ඒ මනස සම්බන්ධ විඤ්ඤාණය. ඔන්න අර නොගැලවෙන්නේ නැති වෙන්න ගැටලුවකට එනවා. හැබැයි බුදුරණවහන්සේ දුන්න විග්‍රහයේදී යන්න ඔය මේ අවිජ්ජාව කියන කාරණාව හම්බුණා නම් නුවණින් යක හම්බෙන්නේ ඊළඟට හේතුප්‍රත්‍ය වශයෙන් අඥානකමින් පැනනගිච්ච බව හම්බෙනවා අඥානකම දුර වෙන බව හම්බවීමත් එක්ක ආයි හොයන්න දෙයක් නැහැ සාක්ෂාත් වෙනවා අනිත් හැම දෙයක්ම විතරකයක් විතරයි සද්ධාරුචනසෝ ආකාර පරිිතක්ක දිටිනිච්ඡානක්ඛන්ති විතර්ක විතරයි. ඉතින් ඒ නිසා එහෙම යමුනහම ඒක ගොඩාක් වරදිනවා මේ ධර්මයේ මූලික දෙයට යොමු වෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා හොඳට ඉගෙන කල්පනා කරන්න වෙනවා දහමම පාදක කරගනිමි. දහමම පාදක කරගත්තේ නැතිනම් වරදිනවා. ඉතින් එතන සම්පූර්ණයෙන්ම මේ විග්‍රහයට අපි තේරුම් ගන්න යනකොට බලන්නට ඕනේ පටිසමුප්පාදයන් බුදුරණවහන්සේ කොයි විදිහටද මේ විඥාණයට හේතු විග්‍රහ කරලා තියෙන්නේ කියලා. පස්සේට හේතුව සලායතන නැහැ. උතන සලායතනෙ විග්‍රහ කරලා දුන්න සලායතන අපි දාගත්තොත් එතෙන්ද පටිසම්පාදයට ගැලපෙන්නේ නැහැ. සලායතන තියෙනවනම් සලායතන හේතුව චක්කු විඥාණය තියෙන්නේ. නාම රූප චක්කු විඥාණය හේතු වෙලා සලායතනෙට. එතකොට සලායතනයක් තිබිලා විඥානයක් නැහැ ස්පර්ශයක් නැහැ කියලා කියනකොට එදෙන්නේ නෑනේ. සලායතනේ තියෙනවා නම් චක්කු විඥාන ටික තියෙනවා. විඥාන. විඥානේ තියෙනවා නම් සලායතන තියෙනවා පස්සේ තියෙනවා. සලායතන විඥානයේ නැතුව ක්‍රියාකාරීත්වයක් ඉන්නේ නැහැ. නාම රූප නැතුව ක්‍රියාකාරීත්වයක් ඉන්නේ නැහැ. එහෙනම් මෙතන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ හට නොගැනීම පිළිබඳව සහ හට ගැනීම පිළිබඳව ඉස්මතු කර විග්‍රහයක්. නමුත් මේ ලෝකයේ අඥානකම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ විග්‍රහයට යන්නේ නැතුව අපිට තියෙන රාමූලට අපි කොටු වෙන්නේ හැම වෙලෙම කැමැති උත්සාහ කරනවා. ඉතින් ඒක අපි හොඳට බලන්න ඕනේ කල්පනා කරලා බුද්ධ දේශනාවේ තියෙන විග්‍රහයත් එක්කම. එහෙම නොවුනොත් එහෙම අහිමිනේ ධර්ම මාර්ගය යෝනිසමනසිකාරය අහිමි වෙනවා. පද ගැළපීමක් විතරක් යොමු වෙනවා. පටිපුච්ඡා විනීතා ඉක්ම වෙලා සම්මා දිට්ඨිය සත්‍ය දර්ශනය මගේ හැරිලා ලැබිච්ච අවස්ථාවක් අහිමි වෙනවා. මුදැතරුවන් සරණයි. දෙවන් සර්ණ ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා හිතුණා. දැන් සලායතන හටගන්නේම ස්වාමීන් වහන්සේ නාම රූප අතර දෝලණය නැත්නම් නාම රූප වල මැනීමක් එකම නේද ස්වාමීන් වහන්සේ? ඒක නාම රූප හැම වෙලාවෙම නාම රූපය සහ සලායතන හටගන්නකොට නාම රූප අතර දෝණයක් සිද්ධ වෙනවනේ. එතන මැනීමක් සිද්ධ වෙනව නේද ස්වාමීන් වහන්සේ? නොතේරෙන සාහන තුරන් කරන. තෙරෝසන සලායතනය කියන්නේම නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් තමයි. නාම රූපයකින්තරව සලායතනයක් කතා කරන්න බෑ. ඒකයි ආයතනය කියලා විග්‍රහ කරන්නේ තේ මොකද පටිසම්පද පැහැදිලිවම තියෙනවනේ. අනිත් එක ඇස දන්නෝ නම් දකිනවා නම් සෝතාපන්න බව චක්කු සූත්‍රවල විග්‍රහ කරනවා. එය ඒ ආකාරයෙන් පිළිගත් සත්ගිනා සද්ධානුසාරී කියලා විග්‍රහ කරනවා. එතකොට හැම විග්‍රහයක්ම පෙන්වන්නේ බුදුරණවහන්සේ මේ හේතුප්‍රත්‍ය ඉස්මතු කරපු නිසා. එතකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතනේ බව නාම රූපයට විඥානි ප්‍රත්‍ය මෙන්න මේකකින් තොරව සලායතනයක් කතා වෙන්නේ නැහැ. පටිසම්පාද විග්‍රහය තේරුම් ගන්න තියෙන්නේ මේ විදිහටමයි. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට කල්පනා කරනවා නැතුනොත් එහෙම අපි අර මේ අර ඉන්ද්‍රියට ආයතනයක් හැටියට ලෝකයේ දැන් අපට අපට දැන් පුජ්‍යලට ආයතනයක් හම්බෙලානේ පුජ්‍යලියෙකුට මට මට හම්බෙච්ච කාරණාවේ පැවැත්මේ විග්‍රහ කරනකොට ඔන්න මගේ ඇහැ තියෙනවා මගේ රූප තියෙනවා මගේ මානසිකාරය නේ. එතකොට මගේ දේත් එක්ක මේ කතා කරන්නේ. ඒතර පටිච්චසමුප්පාදයට එක්ක විග්‍රහය නෙමෙයි. හැබැයි මේ මගේ දේ කුළු ගන්නලයි බුදුරණවහන්සේ මේ ධර්මයේ දෙන්නේ. ඔන්න ඕක පටලව ගන්නවා. මම අර ආහාර විග්‍රහයේදී පැහැදිලි කර පුත්තමන සූත්‍රය පටලව ගත්ත පටලව ගැලින්ද අන්න ඒ වගේ පටලව ගන්නවා. ඒ පටලව ගත්ත නිසා තමයි ගොඩක් මේ ධර්ම මාර්ගය අහිමිල යන්නේ. හොඳයි තේරුවන් සරණයි. තේරුවන් සරණයි ගෞරවනීය ශාන්දාස ශ්‍රීමති මහත්මිය අපි වැඩසටහන කරනවා. තේරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පවත්වන ධර්ම දේශනාව ඉතා විස්තර වශයෙන් ඉතා ගැඹුරු ධර්මයක් අද දිනේ අපට අපට පැහැදිලි කරලා දුන්න ස්වාමීන් වහන්සේ අප සෑම සියලුම දෙනා රැස් කරගත්තා වූ සියලුම කුසල ආනිසංස ඔබ වහන්සේට ඉතාම নমස්කාර පූර්වකව අප්‍රමාණ කෘතවේදීව පූජා කරනවා ඔබ වහන්සේට සියලු පින් අනුමෝදන් වේවා ඔබ වහන්සේ සතු සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේට මේ ජීවිතයේදී ආයුර්ණ සැප බල ප්‍රඥා වැඩිලා ඉතා සුවපහසු ජීවිතයක් ගත කරමින් බොහෝ දෙනෙකුට බොහෝ පිරිසකට මේ ආකාරයෙන් ධර්ම දාණය දෙන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා පතන්නා වූ ආකාරයට ඉතා සුවපහසුවෙන් නිර්වාණ අවබෝධයටපත් වෙන්න මේ සියලු පින් වහන්සේට හේතු වේවා වාසනාව වේවා ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් එමෙද හිතමිතුරන්ටත් ඔබ වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ගුරු වරුන් ගුරු ස්වාමීන් වහන්සේලාටත් සෑම සියලුම දෙනාටත් සිව්පසෙන් උපස්ථාන කරන දායක කාර්කාදී සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනාටත් ඊතා සූපහසෙන් මගඵල නිවන් අවබෝධ කරගන්නට මේ සියලු කුසල හේතු වේවා වාසනාය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදී සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ ධර්මීය සාකච්ඡා කරමින් රැස් කරගත් සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මළගිය සින ඥාතීන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාලා ති පූජනීය කටුකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේට නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා එයාගේම මගේ ගුරු දේවයන් වහන්සේට මගේ උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා ලෝක සාසනය සුරකින්න ධර්මයේ ඉස්මතු කරන මහ යතිවරයාණන් වහන්සේලාටත් දහමින් සැනසෙන්න මේ සියල්ල උපකාරයක් වෙත්වා. සවන්ත සිසිල සජීවී සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාටත් මාව මේ සදා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට නිරන්තරයෙන් අපට උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම නායක මුදාපතිතුමා ආදී සියලුම දෙනාටමත් දායකකාරක ආදී සෑම සියලු දෙනාට ධර්ම ප්‍රචාරය කරන අයට ඊළඟින් ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි